අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ පටන් අරගනිමු. සභාවාරයේ පවතින අතරතුර කාට හරි සභාවට ඒ වෙලාවේ අදහස් ප්‍රකාශ කිරීම වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න ලියලා දාලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා වෙනම මයික් එකක් සූදානම් කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙකුට අත ඉස්සුවොත් අපිට මේ මයික් එක අවශ්‍ය කෙනා ලබලා දෙන්න පුළුවන්. මේ විදිහේ තමයි අපි සාකච්ඡාව පවත්වන්න යන්නේ. ඒක අපි ඊයේ ගත්ත givisumේ හැටියට අපි ඊ කතා කරගත්ත විදිහට ඉංග්‍රීසි ප්‍රශ්න වලින් අපි ඉංග්‍රීසි ප්‍රශ්න තියෙනවා නම් අපි ඉස්සලා ඉංග්‍රීසි ප්‍රශ්න වලින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ අපි සිංගල් ප්‍රශ්න වලට ඉදිරියෙන් බලාපොරොත්තු වෙනවා අර සිංගල නොතේරෙන පිළිසට කරන ගෞරවයක් විදිහට ඒක නිසා අපි පටන් අරගනිමු කියලා මම ආරාධනා කරනවා ඉංග්‍රීසි ප්‍රශ්න වලින් so we are dear Reverend sisters and brothers, Dhamma friends, we are going to start the first question and answer session in this uh, meditation retreat. We will start the session with written questions in English medium first uh, to start and then we'll go to the uh, singular questions. So I'd like to cordially and kindly invite Venerable uh, to present the English question if it is available, please. අතිපූජනීය අපි ලොකු හාමුදුරන් වහන්සේ අතුළු මහා සංඝරත්නයන් අවසරයි පින්නතුනි දැන් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවයි ස්වාමින් වහන්ස මට සතිය කියන වචනේ තේරුම් කර දෙන්න වචනේ තේරුම් කර දෙන්න මම කැමති ඒ කියන දැනට දන්න ටික කියනවා නම් මොකද්ද මේ සතිය කියන එකෙන් අවබෝධ කරන්න කියලා මට ඒක පදනම් කරන්න පුළුවන් මගේ ඉතුරු විස්තරේට එනිසා කියූපේ කනට යම් අදහසක් තියෙනවද මේ වෙනකොට සතිය කියලා අන්න ඒ ටික විස්තර කරොත් ඒක සභාවටත් ලොකු ආරම්භයක් වෙයි. එතකොට මට පුළුවන් මේ වචන ටික පාවිච්චි කරලා ඒ ඉදිරිපත් කරන ක්‍රමයේ පාවිච්චි කරලා තව ටිකක් මට තේරෙනවා නම් විස්තර කරලා දැන් නිසා කැමැතිද ඒ ලියපෙකන සතිය කියන්නේ මොකක්ද කියලා දැනට දන්න වචනින් විස්තර කරන්න. ඕමින්ද ඕමින්ද මම ඒක ඇහුවේ මට තේරෙනවා සිහිය කියලා ඒකද ඔව් එතකොට ඊට අමතරෙන් දැන් 100 කිය සත්‍ය කියලා කිව්වහම pāli වචනේ 100 කිව්වහම සිංහල වචනේ. එතකොට 100 සහ 80 දෙක අතර වෙනස මොකක් කියලා ධම්ම හිතන්නේ? ඒක මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකයි මම ඇහුවේ. එතකොට 100 කියන වචනේ කියන එක තේරෙනවද දැන්? ඔව්. එතකොට 100 කියන එකෙන් මම දැන් 100 ඉන්නවද නැද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් එකක්ද නැත්නම් අම්මට තේරෙන්නේ නිකම්ම නිකම් වචනයක් විතරද? මම දැන් ඉන්නේ 100ෙන්. මම දැන් ඉන්නේ 100 ෙන් නෙවෙයි. අවබෝධ කරගන්න අවබෝධ කරන්න පුළුවන්. ඔය එතකොට කොහොමද මේ දෙක අත්දකින්නේ? මම දැන් 100න් ඉන්න බව දන්නේ කොහොමද කියලා මං අහන්නේ. මට ආනාපාන සතිය ආනාපාන සතිය කියන්නේ 100 තමයි. ආනාපාන පිළිබඳ 100. දැන් මම ආනාපාන සති 100ද ඉන්නේ ආනාපාන නැති 100ද ඉන්නේ කියලා වෙන් කරගන්නේ කොහොමද කියලා මං අහන්නේ අම්මගේ දැනට තියෙන අත්දැකීම. සමාධියට වගේ ඇවිල්ලා නැත්නම් මම එතකොට සිහිය ලෙවේ ඉන්නේ කියලා තේරෙනවා. නෑ ඒතර සමාධිය කියලා තව චෛසිකයක් ඔලුවට දාගත්තා වෙනවා. මං අහන්නේ අපි දැන් ඇවිල්ලා නාලා කාලා බීලා හොඳට තැම්පත් වෙලා දැන් ආනපන සතිය වාඩි වෙනවා. දැන් භාවනාවට වාඩි වෙනවා. වාඩි වෙනවා ලේසිය මට හිතගෙන ඉන්නකොට. ඒතර වාඩි වුණාට පස්සේ දැන් මං ඒ කරපු ප්‍රයත්න නිසා මගේ සතිය ආනාපානට පිහිටියද නැද්ද කියලා අත් දකින්නවද නැත්නම් අත් දකින්න පුළුවන් දෙයක්ද අත් දැකලා තියෙනවා කොහොමද ඒක අපිට විස්තර කරන්න කියන එකයි මගේ ප්‍රශ්නේ. මම කරපු විදිහට මට දැන් ආනපානට හිත ගියා. නැත්නම් හිත ගියේ නැහැ. ඒක අත් දකින්නවද කියලා. තියෙනවද එහෙම තමන්ගේ කියලා භාවනා කරපු අත්දැකීමෙන් කියන්න පුළුවන් මගේ හිත දැන් තියෙන ආනපානේ මෙන්න මේ නිසා මම දන්නවා ඒක. මගේ හිත ආන පණ නෙවෙයි මෙන්න මේ නිසා මම දන්නවයි කියලා Tamanට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කොහොමද කියන්නේ ඒක තමයි භාවනා කරපොන ඇති කෙනෙකුට කියන්නේ කොහොමද වෙන දෙයක් හිතෙන්නේ නැතුව වෙන දෙයක් හිතෙන්නේ නැතුව මේ ආනාපාන සතියම කරනකොට එහෙම එහෙම එහෙම හිතෙනවා එහෙම කරන්න පුළුවන් කියලා. ඔව් එතකොට වෙන දෙයක් නෙවෙයි දැන් ඉන්නේ ආනාපාන කියලා දන්නේ කොහොමද? Taman දන්නේ කොහොමද? මම වෙන දෙයක නෙවෙයි දැන් ඉන්නේ. මම දැන් හිතුවපත් හිතුව පරිදි මේ ආව පරිදි කරව පරිදි ආනපන ඉන්නවයි කියලා. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද උරගාලා බලාගන්නේ? මොකෙන්ද අත් දකින්නේ ඒක? තමන්ගේ හිතෙන් තේරෙනවා ඒක. ඒක මම ඉල්ලනවා බගෑවෙනවා. පුළුවන් තරම් ඒක වචෙන්ට දාන්න ඒක තමයි අපේ ප්‍රශ්න තියෙන්නේ. ඒ තමයි උත්සාහ කරවගෙන මොකද මෙතන සාද ලෝකේ ගත්තොත් කවුරක්වත් එහෙම උත්සාහ කරලත් නැහැ. ඒක දන්නෙත් නැහැ. උත්සාහ කරපේ කරනට ප්‍රශ්නයක් තියෙනවා. උත්සාහය සාර්ථක උදානත නැද්ද කියන එක කොහොමද අපි උරගා බලන්නේ කොහොමද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද අපි සැකහැර දැනගන්න කියන කටයි මම මේ ගෙනියන්නේ ප්‍රශ්නේ දෙන්නයි ගෙනියන්න හදන්නේ දැන් මම අද්දරට ඇවිල්ලා තියෙන්නේ මම පිළිගන්නවා මම සතියේට ඈස්ටිලා ගිහිල්ලා වාඩි වෙලා ආනාපානය කරනකොට මට ආනාපානට හිත ගියාද එළඹ සිටියාද සතියේ හිටියාද කියලා මට කියත හැකියි කියලා අන්න ඒක හෙලි කරන්න පුළුවන්ද කියලා මං අනේ කාට හරි නොකරපු කෙනෙකුට මම මෙන්න මේව කරනවා මට මේකෙන් කියන්න පුළුවන් කියලා. එහෙම දැන් එතකොට වෙන මොකක් හරි ඇඟේ ඇඟේ තියෙන අමාරුවක් දැනෙනකොට එතකොට එතනට හිත ගියාම එතකොට දන්නවා දැන් මං සිහියෙන් ඉන්නේ කියලා. ඒ නිසා අපිට මෙහෙම කියන්න පුළුවන්. ඔය ඔය දීපේක තමයි මම මේ ටික විස්තර කරන්න හදන්නේ. ආනාපානට හිත ගියා නම් ඒ කෙනාට ආනාපානට ගිය බව ගැන කියනට වැඩිය දැන් තියෙන අතීතේ නෙවෙයි කියලා කියන්න පුළුවන්. දැන් තියෙන අනාගතේ නෙවෙයි කියලා කියන්න පුළුවන්. දැන් තියෙන සද්දක හිතවිල්ලක වේදනාවක් නෙවෙයි කියලා කියන්න පුළුවන්. දැන් තියෙන තව කෙනෙක් ගැන හිතන එකක් නෙවෙයි. හැබැයි ආනාපාන වැටෙන්නේ කොහොමද කියලා අහුවොත් අපේ අපේ වචන, අපේ භාෂාව කට්ටිපයින්. අපි භාෂාව කවදාකවත් ආනාපාන වැටේ නැටි කියන්නේ නැහැ. ඉතිච නෙවෙයි අනාගත නෙවෙයි අතත නෙවෙයි මෙතන නෙවෙයි කියලා එකක් ඇත්ත. ඒකත් ඇත්තටම අර කියන කතාව ට යම් කිසි ප්‍රදේශයකට sannivedanayak වෙනවා. එතකොට අපි මිරිකල අල්ලන්න ඕනේ අහන්න ඕනේ. ආනපන වෙනේ වගේ නෙවෙයි බව දැන් දන්නවා. දැන් ආනපන ඉන්න බවට ආනපන සිද්ධ වෙනකොට අස්පන අපිට එයා ලකුණක් තියලා යනවාද? එතන කරදර නැතිකමින් ආනපන අල්ලගන්නේ. අපි කොටු කරන්න කියලා ඇහුවොත් ආනපන ඉන්න වෙලාවේදී ආනපන ඉන්න බට ආනාපාණයෙන් අපිට දෙන ලකුණ මොකක්ද? මම සරවැරිද මම ප්‍රශ්න අහනවා. නෑ නෑ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක බුදුහාමරොත් කියලා තියෙනවා. සත්‍ය කියන කවදාකවත් කියන්න බෑ වෙන පච ඕන තරම් කියන්න පුළුවන්. ඒ ලෝකයේ ඇති. අපිට අදාළ කාරණාට කියනකොට අපි ගොළු වෙනවා. අපිට සත්‍ය පිහිටවපු ගමන් බරපතල ප්‍රශ්නයක් එනවා. සත්‍ය පිහිටවුවාට ප්‍රත්‍යක්ෂණය කරලා කාටවත් කියන්න බෑ අපිට. ඒ කියන්නේ අපි එතකන් මෙතෙක් ජීවිතේ බාධා කරලා තියෙන හැම භාෂාවක්ම පාවිච්චි කරලා තියෙන අසතිය සඳහා පමණයි. ඔය සතියට එනකොට භාෂාව නැහැ. සතියට එනකොට sannivedane නැහැ. හැබැයි අත්දැකීම වළංගු අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කතා කරන හැම වචනෙම සම්පප්පලාප කියලා නේ කියන්නේ. කතා කෙරුවොත් වචයක්. අත්දැකපු දෙයක් කියන්න බෑ. අපිට ඒක අපි දැන් අපි කට්ටිය එකතු වෙලා ඒක පෙන්නලා දෙනවා අපි ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් අපිට තියෙනවා නම් ඒක අපිට කාටවත් කියන්න බෑ. කවුරු හරි කියපු පචයක් නම් කියතයි. ඒ වගේම තියෙන දෙයක් අතිශෝක්තියට දැම්මොත් කියන්න පුළුවන්. ඒ නිසා අපේ භාෂාව ඒ කියන්නේ පාවිච්චිදී දැනගන්න ඕනේ කෙලතොළු වෙන්න වෙන්න සතිය නැහැ. සතියට එන්න එන්න ගොළු වෙනවා. ඒ නිසා ඊට පස්සේ දැන් අම්මා අහනවා මගේ කොහොමද සන්ත සතිය කියලා දෙන්නේ. ඒකට මට කරන්න වෙන්නේ අම්මා මම ඇදලා අරගෙන එහෙන් ගහලා මෙහෙන් ගහලා මතු කරලා පෙන්වන්න ඕනේ අපි දවස පුරා කතා කර කර ඉන්නවයි කියලා කියන්නේ නේ ඒතර හොඳටම දන්නවා මේ සතියට આવත් කතා කරන්න බැරි කම කියන්නේ ඇති දෙය ඇති හැටියට කියා ගන්න බැරි කම දෙයක් ඒ නිසා අපි කියන හැම දෙයක්ම ණයට ගත් එකක් එහෙම නැත්නම් සත්‍ය නෙවෙයි එහෙම නැත්නම් අතීතනාගතේ වර්තමානයේ කියන්න බෑ ඉතින් මධ්‍ය ප්‍රතිපදාවට තියෙන සතිය හරහා මධ්‍ය ප්‍රතිපදාවට තියෙන මේ කියන්න බැරිදී හරහා නම් අපි කතා කර කර ඉන්නවයි කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම දැක දැක දන දන අපි වෙන දෙයකට යනවා. මෙන්න මෙහෙම ඉඟි ටිකක් මම දෙන්නම්. ඒක තමයි අම්මා අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි. නැත්තම් මේ සාකච්ඡා කරගෙන යනකොට මතුවෙච්ච දේ. දැන් ආනාපානේ ඉන්නවා අපි කියලා අපි දැනගන්නවා අපි අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි අතන මෙතන නෙවෙයි. මේ අතන නෙවෙයි අරය මෙහා නෙවෙයි. ඒතර මේ ආශ්වාසය කරනකොට හැපෙන තැන සහ හැප්පෙන හැටි ඒක පිරිමැදීමක්ද එහෙම නැත්නම් ඒක උණුසුමක් සිසිලක්ද එහෙම නැත්නම් ඒක වෙහෙසක්ද පහසුවක්ද ඒකේ ප්‍රසවාසය කරන ලෑ මොනවද දැනෙන්නේ ආශාස කරලා මම මේ ආශාර ප්‍රසාද දෙක වෙනස දකින්න පුළුවන්ද කියලා අපි ඉස්සලාම හිතෙන් අහනවා මේ කියවන්න එපා කොහොම හරි කතා කරවන්න එපා මෙයාව එතකොට කිව්වොත් එහෙම ඕක දෙකේ වෙනස දැනෙන ආශාසයේදී හැපෙන තැන මත ප්‍රසවාසයේදී හැපෙන්නේ ආශ්වාසය දැනෙන දැනීමද ප්‍රශ්වාසය දැනෙන්නේ කියලා අපි හොයන්න කොච්චරක් සතිය එල්ල වෙලා තියෙන්න ඕනද කොච්චරක් දිගට පවත්වන්න ඕනද එතකොට තමයි කවදා හරි යෝගාවචරයට තමන් අත්දකින්න දේ මට ආශ්වාසය කරනකොට වම්නාස් පුඩුවේ පිරිමැදීමක් පීරිගෑමක් වැටෙනවා උණන්දල සීතලට වැටෙනවා ප්‍රශ්වාස කරනකොට ඒ නාස්පුඩුවේම හෝ දකුණු නාස්පුඩුවේ උණුසුමට ඊට වැඩි තදර ගොරෝසු වැටෙන ආදි වශයෙන් කියන්නේ අපිට කොච්චර PhD අරන් තිබ්බත් හරියන්නේ නැහැ කොච්චර උගත්කම තිබුණත් වැඩක් නැහැ ඇති දේ ඇති ඇතිට කියන්නේ කිසිම දවසක කිසිම ඉස්කෝලේක උගන්වන්නේ නැහැ උගන්වන්නේ අර මිනිහයි මේ මිනිහයි අතනයි මෙතනයි කරපු තැහැලි ටිකක් ගෙනත් දාලා කටපාඩම් කරෝලා ඒක විභාගෙට කියලා අමාරුක එක දිනුම් කියනවා ඉතින් ඒ කියන්නේ උට සතිය ඇත්තෙම නැහැ කියලා කියන්නේ <laughs> උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තරම අපි වර්තමානයේ ඈතට ගේනවා. බුදුරජාණන් වහන්සේ උකුල තියාගත්ත මොනුපුරාට මොනුපුරේට අත්තම කෙනෙක් කියලා දෙනවා වගේ කියන ඔක්කොමත් ඇත්ත. ඔය උගන්නන පච බොරු නෙවෙයි. මම බලපන් උඹට පුළුවන් ද කියලා මේ හුස්ම ගන්න වෙලාව වැටෙන දේ මොකක්ද කියලා කියන්නේ. හැබැයි ඒ විදියට හිත හැරෙව්වොත්, ඒ විදියට හිත මනස්කාරය යෙදෙව්වොත්, ඒ විදියට යොන්සමනස්කාරය දුන්නොත් ටික දවසක් ගියාම අපි ආයෙ පොඩි බබෙක් කතා කරන්න ඉගෙන ගන්නවා වගේ හරියටම අත්දකින්න දේ කතා කරන්න ඉගෙන ගන්නවා. එදාට බුදුහාමුදුරුවොත් එක්ක අපි ගනුදෙනු පටන් ගන්නවා. එදාට ධර්මය අපිත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඉන් එවිට මේ කතා කරන අද ලෝකේ තියෙන සියලු දැනුම ණයට ගත්ත දේවල්. එකක්වත් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇත්ත කරලා නැහැ. ඇත්ත කරන්න බෑ මේ නහය ගෑ වෙනකොට උණුසුමට සිසිල ඇත්ත කරන්න ඕනේ මොකද ඒක වැටහෙන දෙයනේ. ඔය අද තියෙන අනික් දැනුම තේරම පිටින් ගත්ත දේවල් ණයට ගත්ත දේවල් අතීතයටයිචි දේවල්. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කරනවා ඒ සඳහා කාලය ගත කරන්න ගත කරන්න අපිට අර අස්පනා අපිට සිදුවෙන දේ දැක ගන්නට වෙලාවක් නැති වෙනවා. ගිය ගමන් අර ප්‍රශ්නේ මොකද්ද සතිය කියන්නේ? කොහොමද අත්දකින්නේ? මොකද ඒක වචනෙට දාන්න බෑ. නමුත් ඒක හරි උතුම්. ඒක හරි ආර්යයි. ඒක හරි ආධ්‍යාත්මිකයි. ඒක හරි ආගමිකයි. ඉතින් අපි කරන්න දන්න තියන දැනුම විශ්ි කරන්නේ වැදෙනම තියාගෙන ඒ වචනේම බලනවා ආස්වාද කරනකොට ප්‍රසවාසයෙන් විනාශ වෙන හැටි ආශ්‍රද ප්‍රසවාසී නොවන සද්දයක් නොවන බව දැනගන්න හැටි. වේදනාවක් නොවන බව දැනගන්න හැටි. හිතවිල්ලක් නොවන බව දැනගන්න හැටි දැනගෙන ආශ්වාසය සහ ප්‍රශ්වාසය දෙක අතර වෙනස පොතේ තියෙන දැනුමනේ අත්දකලා කියන්න පුළුවන් නම් අපිට පුළුවන් අන්න සතිය කියන එකට මූල ධර්ම නෙවෙයි. අත්දැකීම් වශයෙන් මෙන්න මේකයි සතිය කියන්නේ. මූල ධර්ම වශයෙන් කියන කියන්නේ එළඹ සිටිනවා කියලා. හිත වර්තමානයේ එළඹ සිටිනවා. එහෙම නැත්නම් වර්තමානට අවදි වෙනවා. එතකොට වෙන්නේ වර්තමානට අවදි වෙනකොට අපි දැනගත්තා නැතත් මුළු ලෝකෙම සමුගන්න සිද්ධ වෙනවා. කවදාකවත් ලෝකෙන් සමුගන්න නැතුව වර්තමානයේ හිත හිටින්න බෑ. නමුත් අපේ හිත කොච්චර ලෝකෙට කෑදරද කියනවනම් 100 100ක් ලෝකේ අමතක කරලා සතියට එන්න තරම් අපි තම දානපති වෙලා නැහැ. අපි තාම කොනක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒ කොන නිසා අපිට වර්තමානට එන්න බෑ. ඒක නිසා වර්තමානයේ එක සතිචිත්තක්ෂණයක් හිටියොත් එයා ශක්විත රජකෙනෙකුට වැඩිය මුළු ලෝකෙම දන් දුන්න පිනක් සිද්ධ කරගන්නවා. එක චිත්තක්ෂණයක් වර්තමානයේ හිටියොත් එයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන වර්තමානයේ හිටි බවට අත්දකින්න ලෝකයේ අමතක වෙච්ච බව අත්දකින්න. ඒක අපිට මොහොතකටවත් කරන්න බැරුව අපි මරණ මොහොතේදී කොහොම මුණ දෙයිද? මේ අල්ල බදාගත්ත දේවල් එක්ක කොහොම මොන දෙයද කියලා බැලුවොත් මේ සතියට යෑම මරණයට පොඩ්ඩක් වුණ දීම වගේ. ඉතින් ඒ නිසා හොඟ දෙනෙක් කැමති නැහැ. ඒගොල්ලෝ හුඟක් කැමති මල් පූජා කරන්න, වන්දනා කරන්න, දාන දෙන්න. ඒකේ කටයුතු වල හරි කැමති මොකද එතකොට ඒක මේ 100%ක්ම ලෝකයවද කරන්න ඕනේ නෑනේ. ඔය කෑල්ලක් කටේ තියාගෙන වැඩේ කරතයි. සතියට යන්න එක චිත්තක්ෂණයට හරි යන්න නම් මේ ලෝකේ අමතක කරන්න ඕනේ. අනිත් එක තමයි සතියට ගියාට පස්සේ අත්දැකීම කාටවත් කියන්න බෑ. අනිරෝචනීය තැනකට යනවා. එහෙම නැත්නම් අතක්කාවචර තැනකට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරන්න වුණා. සතියට ඇවිල්ලා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා සතිය නැති කෙනෙකුට කියලා දෙන්න. ලෝක දැනුම ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ යම් ආකාරයකට සතිය අවබෝධ කරේ යම් ආකාරයට පෘථග්ජනකේ අවබෝධ කරොත් එයාට සුභසිද්ධිය සැලසෙනවද? ඒ නිසා බුදුහාමුදුරුවෝ දන්න ආර්ය විවහරෙන් පෘථජ්ජනයට කරුණාවෙන් ඔය කියපු ටික තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒ නිසා කියන්න බලව මුළු ත්‍රිපිටකයම සම්පින්දනය කරොත් ඒක පැහැල්ලු වැඩක් නෙමෙයි ඒක ලේසි වැඩක් නෙමෙයි බුදුහාමරන් කරන අගෞරවයක් වෙනවා. ඕක පුංචි කරන්න බෑ. පුංචි කරනව නම් කරන කර්මන එක වචනයකට තමයි අප්‍රමාදේ කියන එකට තමයි. අප්‍රමාදේන භික්කවේ සම්පාදේත. ඒක තියලා තමයි බුදුචානන්දගේ ශ්‍රී මුඛේ වැහුනේ. අප්‍රමාදී කියන්නේ සතිය. නැත්නම් අපි ඉන්නේ වෙච්ච දෙයක් ගැන අතීත වශයෙන් අනාගත වශයෙන් බලනකොට අපි ප්‍රමාදයට එළඹිලා තියෙන්නේ. ඒ නිසා සතිය කියන එකට වර්ථකත්ව දෙන්න යන්න එපා. මරණකම් කෙරුවත් දෙන්න බෑ. හැම වෙලාවෙම අලුතෙන් තියාගෙන අද අදට වැඩිය හෙට සතිය අපි අලුතෙන් අඳුර ගන්නවා. හෙටට වැඩිය අනිද්දා අඳුර ගන්නවා. ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතිය අටපොලක සඳහන් වෙනවා. කායනුපස්සනා සතිය, වේදනානුපස්සනා සතිය, චිත්තානුපස්සනා සතිපට්ඨානේ ධම්මානුපස්සන. ඊට පස්සේ සති ඉන්ද්‍රිය, සති බලය, සති බොජ්ජංගේ සහ මාර්ගාංග සතිය කියලා අටට තේරුම් අටක් දෙන්න පුළුවන් ඕනනම්. අපිට දැනගන්න ඕනේ දැන් දන්න ටිකට වැඩිය හෙට තව ටිකක් ඉගෙන ගන්න වෙනවා. ඊට වැඩිය තව ටිකක් හෙට ඉගෙන ගන්න වෙනවා. අපිට කොච්චර කරනවා සර්වඥතා ඥාණයට යන්න බෑ බෑ අපි අනිත් පැත්තට විදිහ ටිකක් හොඳයි මොකද අපි අඩු ගානේ සතිය ගැන කතා කරනවා. අපි පොඩ්ඩක් මේ සතියට එළඹිච්ච වෙලාවේ නැති වෙලාවේ දැනගන්න දැකගන්න යන්තම් අභාතෝරණ බබාලා වගේ අපි කටයුතු කරන නිසා අපි දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැ. අපි ඔක්කොම ඉන්නේ එකම පන්තියේ. අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ. අපිට තියෙන අර තියෙන එක තව ඩිංගිත්තක් වැඩි කරගෙන යන එකයි. ඒ නිසා ගත්ත නිදර්ශනේ හැටියට බලනකොට ඉඳගෙන කරනවා නම් සතිය පිහිටවන්න ආලම්බණයක් ඕනේ. ආරම්මණයක් ඕනේ නිමිත්තක් ඕනේ. ඒ නිමිත්තට හිත ගියා කියලා කියන්නේ ලෝකේ අමතක කරන්න. ඒකයි නිමිත්ත ගන්න වෙන දෙයකට නෙමෙයි. ඊටසේ ලෝකෙට හිත ගියේ නෑ කියන්න නම් අරමුණේ විස්තර අරමුණේ ස්වභාව ලක්ෂණ අරමුණේ සටහන් ආකාර ගැන හරියට කවුරු හරි කියනවනම් ඒතර කියලා අද්දුරු ප්‍රත්‍යක්ෂයක් මේ කතා කරන්නේ ණයට ගත්ත දැනුමක් නෙවෙයි කියලා. ඒ නිසා ওই තියෙන දැනුම වැඩි කරන්න. ඇවිදිනකොට සක්මන් කරනකොට නිමිත්ත වශයෙන් මොකද්ද ගන්න කියලා බලන්න. අරගෙන ඉවරලා මේ නිමිති විස්තර කියන්න පුළුවන් නම් අහගෙන ඉන්න කෙනාට ආයේ තැකීකින් තුරව සාක්ෂි බාර ගන්න පුළුවන්. අපි කනකොට යනකොට එනකොට ඒ චේතනාපූර්වක කරන වැඩේ පිළිබඳව විස්තර සපයලා කියන්න පුළුවන් නම් එහෙම නැත්නම් සපයලා උත්තරයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ යා ලෝකත් එක්ක පැටලිලා නැහැ. එෂා ඒ කරන වැඩේ මෙන්න මේකයි කරන්න කියලා ඒකට හිත යොදන එකට අපි මූලධර්ම වශයෙන් සතිය කියලා කියනවා. ඒක නිසා අපි මේ දවස් ටිකේ බලමු උත්සාහ කරලා එක දවසකට නැත්නම් එක පරියන්ක පැයකට එක චිත්තක්ෂණයක් හරි අරමුණේ හිත තියලා ඒක නම් මම කියන්නේ බෑ කියලා මම අභියෝග කරන්නේ කාටවත්. ඒකට පිටස දක්ෂ වෙයි. නමුත් ඒ බව තව කෙනෙකුට ඒත්තු ගන්නන්න පුළුවන් විදිහට කියන එකට මම අභියෝග කරනවා. ඒක කාටවත් කරන්න බෑ. ඇති මරණ අපි අපි දන්න දැනුම් අපේ පුළුවන්කාරකම් ඔක්කොම බිද්දොට බහිනවා. අත්දකපු බව තව කෙනෙකුට ප්‍රත්‍ය කියන එක බුදුරජාණන් කියනවා විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. එහෙම නැත්නම් ඥානය මේ ඥානයේ තියෙන වඩ මේක දැනුන එක එකක් දැනන බවට ඥානයේ තව එකක් කියන තව කෙනෙකුට කියන්න පුළුවන් සැකහැරලා මෙන්න මේ ලකුණෙන් මම දන්නවා මට සත්‍ය පිළිලා තියෙන කියලා. ඒ අතින් බලනකොට නම් අපි සමස්තයක් වශයෙන් අන්තිම මොන්ටිසෝරි පන්තියේ ඉන්නේ. කිසිම කෙනෙකුට කවමදාකවත් තමන් අධ්‍යක්ෂකවදී අධ්‍යක්ෂකවටියෙන් කියන්න දන්නේ ඒ මොකද අපි මේ අතීතය අනාගතයයි දැනුමයි මතකයි ඔක්කොම පටලවා ගත්තට පස්සේ කියා ගන්න බෑ නමුත් ඒක ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ මයිකනගත්ත ස්වාමීන් කියනවා ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මනුස්ස හිතේ හැටි. අපි හොඳට අත්දකලා බලන්න ඕනම දෙයක් ඒ දේ කියන්න බෑ කාටවත්. ණයට ගත්ත දේ ඒ විදිහටම කියන්න පුළුවන්. ඒ නිසා අපිට සත්‍ය දකින්න ඕනේ නම් ඒ සත්‍ය දකින්න හැම වෙලාවෙම මතක තියාගන්න අපි ගොළු වෙනවා. අපි අන්‍ය විහිිත වෙනවා. අන්න ඒක සත්‍ය. ඒක තමයි සත්‍ය කියලා අපි ඒකට නැවත නැවත එලෙමන්ට් නම් බුදුහාමුදුරුවෝ කියනවා සතිය සද්ධාව තියෙන්න ඕනේ, ශීලයේ තියෙන්න ඕනේ, සතියේ තියෙන්න ඕනේ. මේ තුන විතරයි අපිට මේ මේ මේ ට්‍රයිපෝඩ් එකේ කකුල් තුන වගේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. එතකොට විතරක් අපිට පුළුවන් මේ අත්දකින්න මොහොත සංනිවේදනය කරන්න බැරි දෙයක් වගේ ගුඩ දෙයක්වත් මගේ දුර්ලකමක්වත් නෙවෙයි. ඒ නිසා මේ සංනිවේදනය කරන්න පුළුවන් දේවල් වලට දැනුම කියලා පංචාවක් කරගෙන ජීවත් වෙනවා. ඒක මනුස්සයාට පිළිකාවක්. ඒක මනුස්සයාට හැදිච්ච මනුස්ස ශිෂ්ටාචාරය හැදිච්ච මේ අර්බුදයක්. බුදුරජාණන්සේ එකකටක් අසලකන්නේ නෑ. අතහැරියෙත් නෑ ඔක්කොම දන්නවා. හැබැයි ඒක පැත්තක දාලා කියනවා. අත් දක්ෂින දෙයි අත් දක්ෂින විදිහට කියන්න උත්සාහ කරන පටන් ගත්තොත් අපි තාම මොන්ටිසෝරි පන්තියෙන් සාපේ සතිය දැනට නිර්වචනය කරමු. යම් දෙයකට ඒක එළඹුණා නම් ඒක පිළිබඳව නොවලහ විස්තර කරන්න පුළුවන් ගතියක් තියෙනවා. හිතේ ඒකට යනකොට අතීත අනාගත නැති බව මේ මෙතනින් එතෙන් නොයන බව මගෙන් වෙන කෙනෙකුට නොයන බව ආදී කාරණා ටිකෙන් තමයි අපිට සතිය තියෙන බව අත්දැක ගන්න පුළුවන් නම් අපි උත්සාහ කරමු ආයෙසරයක් පුළුවන් නම් මගදී අතර වාරදී අපි මේ ප්‍රශ්නේම අරගෙන ටිකක් සාකච්ඡා කරමු අපි කොච්චරක් මේ කාරණාව තේරුම් ගන්න තියෙනවද කියලා භාවනා කර්මස්ථාන උපදේශ කියන්නේ ඔන්න ඔය ටික තමයි. ඒක තේරුණා නම් ඒක සැරෙන් තේරුණා නැහැ කියලා බය වෙන්න එපා. තේරුණා නම් එයා දැනුමක්වත් ක්‍රමයක්වත් ඕනේ යමක් අත්දකින්නවද අත් විඳිනවද ඒ අත්දකින්න අත්විඳින දේ අතිශෝක්තියට දාන්න නැතුව ඇති හැටියෙන් ප්‍රකාශ කිරීමේ හැකියාවට ඒ දෙක සම්බන්ධ වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සතිය තියෙනවා. තිරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව කරගෙන යන විට සමහර අවස්ථාවල කායික අපහසුතා ඇතිවේ. එවිට තද වීරයක් ගන්නවා එම කායික අපහසුතා නිසා එය කාය සොලවන්නේ නැතිව ඉන්න. නමුත් සමහර අවස්ථාවලදී ඊට අපහසුය. මෙවැනි අවස්ථාවකදී කල යුතු දෙය කරුණාවෙන් පෙන්වා දෙනමින් ඉල්ලමි. ස්තුතියි. මම දැන් මෙතෙක් කතා කරන වෙලාවදී මතක් කරා අපි සතිය පිහිටෝන බවට උත්සාහ කරන කෙනා හැම වෙලාවෙම නිමිත්තක් ගන්නවා. නැත්නම් ආලම්බණයක් ගන්නවා අරමුණක් ගන්නවා. ඒකල ලෝකයේ අමතක කිරීම සඳහා මේ අරමුණට බැහැ ගන්න. මේ අරමුණ එක මූණට මූණ දාලා ඉන්නවා. දැන් මේ මේ ලියුම ලියන එකනා මේ ආනාපානෙ තමයි අරමුණට අරගෙන තියෙන්නේ. ඉතින් එතකොට අරමුණට අරගෙන ආනාපානයත් එක්ක ටික වේලාවක් ඉන්නකොට කයෙන් මේකට සහයෝගයක් හම්බ වෙන්නේ එහෙම නැත්නම් කයෙන් මේකට අරියාදුවක් හම්බ වෙන්නේ කියන එක යෝගාවචරය විතරයි දන්නේ. ඔක්කොමලා හිතාගෙන මේ කය මට ඕන දේ කරන්න මට හම්බෙච්ච අපි හෑන්ඩ්බුක් එකත් එක්ක හම්බෙච්ච උපකරණයක් කියලා. නමුත් හරියට සතිපත්තහන වැඩට ගිය දවසේ විතරයි තේරෙන්නේ මේ කය තන්නේ කර අරියාදුවට හිටලා තියෙන්නේ. උරහට හිටලා තියෙන්නේ. මේකේ හෑන්ඩ්බුක් එක නැහැ. අපි අර එම්මිරිකනවා මෙහෙම මිරිකනවා වොත්තම් මිරිකෙව්වට අපිට ඕන දේ වෙන්නේ නැහැ. ඒක නිසා සතිය සඳහා ආනාපාන ඉස්සරහින් යන කටයුතු කරන එකනට තියෙන ඊට ආසන්නෙන් තියෙන මේ gedara dor කරතරු නෙවෙයි අරණ්‍ය කරදර කටයුතු නෙවෙයි මේ කරද කයෙන් එන දේවල් කොහොමඩක්වත් වැඩි වෙලා උදව් කරන්නේ නැහැ. මේ විනාඩි 20 කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය කායික සෞඛ්‍ය වාහන තියෙන කෙනාට විනාඩි 20ක් යනකම් කයෙන් කරදර ඉන්නේ නැහැ. දල වශයෙන් ඈ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ආරියදොට හිටින්නේ. ඉතින් ඒකට ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ කයෙන් එන වේදනා කයෙන් එන අපහසුතාව තා ඒකට හිත දක්වන දැඩි කිරීම මිරිකල්ලා ගැනීම නිසා අර පුංචි ආනාපානේ මිරිකිලා ڇප්ප වෙලා පැරි ගහිලා යනවා. කොදි බහැලා යනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයා පුදුමාකාර දඟගේ දාපු කෙනෙක් වගේ පුදුම අපහසුකටපත් වෙනවා. ඒ පැයක් වාඩි වෙලා මේ මොනවාක්වත් නොකර ඉන්න එක හරක් දෙන්නේ බැඳගෙන හානවට වැඩිය අමාරුයි. හමුදා කැම්ප් එක ගිහිල්ලා මාර්ච් පාස් කරනට වැඩිය අමාරු වෙයි නිකන් ඉන්නේ. මේ මාර්ච් පාස් කරනකොට විනාඩි 15ක් මාර්ච් පාස් කරනවා විනාඩි 5ක් රෙස් කරනවා ආය විනාඩි 15ක් කරනවා ආය විනාඩි 5ක් රෙස් කරනවා දවස් දෙක යනකොට මුළු ඇඟම කීතු කීතු ගැහුවා වගේ. ඒ වගේම හරප දෙන්න බැඳගෙන ආහන්න පටන් ගත්තොත් වින්නගම ආයේ මුකුත් නැහැ ඉතින් වෙනවලකට තඹලා බොන්න ඕනේ. උදැල්ලක් කරන් කෙටුවත් ඒකයි. දැන් මේ මොකක්වත් නැතුව නිකන් හිටියත් දවස් දෙකක් මහන්සි වෙච්ච එක හරි එක පැය ඉන්නකොට එනවා මොකද ඇඟත් එක්ක පොරකන්නලදී. ඉතින් අපිට මේ උත්තරේ කියන්න තියෙන මේකයි මේ වගේ කෙනෙක් ආනාපාන වගේ සියුම් දෙයක් අරමුණු කරන්න එපා. එහෙම නැත්නම් ඒකම ගන්න එපා. මුළු ඇඟම ගන්න සතිය අරමුණු විදියට. එතකොට ඒ වෙලාවේ තියෙන රිදෙන එක ඒ වෙලාවේ දඟලන එක වර්තමානයේ අස්පන අපිට තියෙන එකක් නේ. ඒතර ඒක සතිය තමයි. ඒක දෙන්නේ කතර රණ්ඩුවක් නෑ ඒක. ආනපාන ඉන්න පුළුවන් නම් ඊටාම හරියටම එල්ලෙට වෙඩි තිනනකොට බුල්සයි එකට තිබ්බා වගේ තිතර තිබ්බා වගේ ඒක ආනපානෙ ගන්න. විනාඩි 20 ගියාට පස්සේ මේ කයෙන් එන හැම අත්දැකීමක්ම හීනයක් නෙවෙයි නං හිතලුවක් නෙවෙයි නං ඒ සියල්ලම සතිය නිසා තමයි හම්බෙච්ච ලැබිච්ච දායාදයක්. ඒක ප්‍රිය නැති එක වෙනම දෙයක්. ඒකට හිත මනාප නැති එක වෙනම දෙයක්. නමුත් සතිය තියනවා නේද කියන එකට මේ ලියුපු එකනා උත්තර දෙන්න කැමැතිද? මේ කයේ වේදනාවක් එනකොට ආනාපානෙ නෙවෙයි දැන් මේ කයට සතිය ගිහිල්ලා තියෙන්නේ එතන මේ කයෙන් එන වේදනාව සතිය තියෙද්දි වෙන එකක් කියන එකට සාක්ෂි වෙනවද නැත්නම් ඒක සතිය කැඩිච්ච දෙයක් බවට සාක්ෂි වෙනවද කියන එකයි මම මේ සුද්ධ කරලා දෙන්න හදන්නේ. කැමැතිද ඒ ලියුමුලේ වෙකන මේ කයෙන් එන වෙහස ඒ හිතෙන් එන මේක නැති කරන්න දඟලන දැඟලිල්ල අරමුණු කරන්න බැරි දියක්ද අරමුණු කරන්න පුළුවන්ද ඒ අරමුණු කිරීම සතියට උදව්වක්ද අරියාදුවක්ද කියන එකයි ප්‍රශ්නේ වගේ. කැමති නැද්ද මේ ප්‍රශ්න ලිපේකන අපේ සභාවට අපිට පොඩ්ඩක් තව තොරතුරු දෙන්න. මද මේකේ ලියපෙකනගේ ප්‍රශ්න නෙවෙයි මුළු සභාවේම ප්‍රශ්නයක්. ලියන එක නම් විතරයි ඉදිරිපත් වෙන්න කැමති. අපි දැන් නම් ඉදිරිපත් වෙන්න කැමති නෑ වගේ මට පේන්නේ. හාමුදුරුවෝ කිව්වා වගේ අර ටිකක් වෙලා ගියාට පස්සේ කයින් එතකොට දැනෙනවා දැන් කොන්දෙන් වගේ අමාරුවක් එනවා. ඒක හොඳට පැහැදිලිව දැනෙනවා. හැබැයි එතකොට හම්දුරනේ එතකොට ආනාපානේ කොහොමත් හිත පිහිටන්නේ ඒ ඒ අමාරුවේ තමයි හිත පිහිටන්නේ. ඉතින් අර එතකොට කියනවා නිකන් දැනෙනවා කය පොඩ්ඩක් හොල්ලන්න ඕන. හරි මොකක් හරි පොඩි වෙනසක් කරන්න ඕන කියලා. ඉතින් අර වීරයක් ගන්නෝ ඒක එහෙම නොකර ඉන්න ඒ වුණාට හඳුරන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ ඒක ටිකක් අපහසුයි ඒ වීරයේ ඒ විදියට පාත්වාගෙන යන්න හඳුර. ඔකට වීරිය කියන්නේ. ඔකට කියන්නේ රියැක්ෂන් කියලා. ඔකට කියන්නේ ප්‍රතික්‍රියා කරනවා කියලා. ඔකට කියන්නේ ද්වේෂය කියලා. ඕක වීඩියෝ කියලා පටන් ගත්තොත් එහෙම මේ යන්නේ නැති වෙන්නයි අපි මේ සූත්‍රකරණ යන්න හදාන්නේ. අපි මෙහෙම කියමු. පටන් ගන්නකොට අපි කියමු ආනාපානෙ ඉන්න පුළුවන්කම තියෙනවා කියලා. අපි අපි දෙමු විනාඩි 15ක් විතර පොඩි රිසර්වේෂන්. ඊට පස්සේ වේදනාව වෙනකොට මේ වේදනාව සතියට අරමුණක් වශයෙන් ගන්නවද නැත්නම් හතුරෙක් වශයෙන් ගන්නවද? සතුරෙක් වශයෙන් තමයි. අන්න ඒක සාකා බලන්න. ඇයි මේ ඇඟින්ම එන දේ නම් මම දැන් මෙතන කියන එකට ඒක තාක්කියක්ද නැත්නම් හරි ආදුවක්ද? මමමනේ දැන්නේ මෙතනමනේ ඒ නිසා ඔබ උපදේශ පන්තිය බලන්න ඉඳගෙන කරන භාවනාව පිළිබඳ උපදේශය ඉවරනාට පස්සේ කියනවා. ඉවර කරන්න ඉස්සලා වාක්‍ය දෙකක් කියනවා. තමන්ගේ කයෙන් දැනෙන ඕනම දේ සතියට අරමුණක්. මොකද ඒක හිතලුවකුත් නෙවෙයි. අතීතනාගතයක් නෙවෙයි. තව කෙනෙකුත් නෙවෙයි. තව තැනකත් නෙවෙයි. එනිසා මේක බාරගන්න ඒක නැති තැන් වල තමයි අනපනේ ගන්න කියන්නේ. මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අපි කයට හිත යොදන්න කියලා කිව්වට පස්සේ කයෙන් සංඥා එන්නේ නැත්නම් පිම්බීම හැකිලිම හිත තියන්න නැත්නම් ආනපාන හිත තියන්න. එහෙම නැත්නම් කයෙන් එන සංඥාව අරිට වැඩි ඉහළින් බාර ගන්න. මොකද ඒක ස්වභාව සිද්ධියක් නේ. දැන් මෙතන වෙලා තියෙන එක නෙවෙයි ආනාපානයේ මධ්‍යස්ථ අරමුණක් උදාසීන මේ කයේ වේදනා ද්වේෂ සහගත අරමුණක්. ඒ නිසා අපිට මේන්නේ භාවනාවට විරුද්ධව ආප එකක් කියලා නෑ. අනිවාර්යයෙන්ම වේතු නෑ. ඒ නිසා මේ කයෙන් වේදනාව එනකොට දැනගන්න gedara හිටියානම් කැරම් ගහන්න ගියානම් දාන් අදින්න කියන ඕක එන්නේ නැහැ. වේදන නැති නිසා නෙවෙයි. කය නෙවෙයි හිතදී වෙන කෙනෙක්ගේ කයේ හරි අතීතය අනාගතය. දැන් කයට හිත දැම්මොත් කය කියන්නේ වේදනා සාගරයක්. ඉතින් මේ වේදනා සාගරය කියන මේ කාරණාව දැන ගැනීම සත්‍ය අවබෝධයේ දුක්ඛ සත්‍ය කොටසක් නේ. ඉතින් මේක මෙච්චර ලස්සනට ගෙට එනකොටයි මූණට මූණට කියලා ගහන්නේ. ඇයි උණු වතුරක් කරන්න යන්නේ? මේ දුක ගොජ දමාගෙන එනවා. එතකොට ඒ ඇඟ වෙනස් කරන්න හදනවා කියන කමම නෙවෙයි පරිණාමයෙන් අපිට ආපු දෙයක්. ඒක තමයි ප්‍රතික්‍රියාව. ඒක කරන්න ඇඟේ ගහන්න උඩ දැන් මොකද්ද කරන්න ඕන? අන්න ලිවෙන්න ලියපන්. මේ නලියලා ආය ආනපාන වෙන්න පුළුවන්. ආය නම් කමන්නේ නැහැ. එහෙම නැත්තම් ඒක කමන්නේ නලියවට කමක් නැහැ. මේ නලියන්න හේතුව මගේ උමනාව නෙවෙයිනේ චේතනාව මගේ නෙවෙයිනේ මේ කයෙන් ආපු අපහසුතාවයට මගේ සම්ප්‍රදාය කියන්නේ මගේ ආරෙට මගේ පුරුද්දට එන එකක් ඉතින් ඒක මා ඒ නියම මම යන්නේ දැන් ඔය වැඩ කරන්නේ ගෙදරතොරේ ඉන්නකොට අපි ඔහොම සිද්ධි දන්නේ නැහැ අපි කය අමාරු වෙනකොට වෙන් කරලා ඉවරයි අපි දන්නේ මේ චේතනාවක් ඇවිල්ලා තියෙන අපහසුවට ඒ වෙනකොට එනවා කයම කියනවා මෙහෙම කරපන් කියලා අර විදිහට මේ ජවනිකා ටික පේන්නේ නැහැ නේ ගෙදර ඉන්නකොට නමුත් ඕකම තමයි වෙන්නේ. ඒ නිසා මෙතන කිසියම් පිටපොට යෑමක්වත් සත්‍ය කැඩීමක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා වේදනාව එන බව ලෑස්ති වෙලා යන්න. එක. දෙක උඩට ලස්සන කැලලක් තියෙනවා අපි. වේදනාව තියේදී තානපන තියෙනවා. එනිසා කියන දේ වේදනාව දඟලනකොට වේදනාව එළියට ඇවිල්ලා බෙල්ල කන්ජම් මරන්ජම් කියන්නේ ඉස්සර වෙලා ওই වේදනාව ටික ටික නෙනේ. ඒතකොට බලන්න දැන් වේදනාව ඈතින් තියෙනවා අනපනේ ළඟ තියෙන එකින් එක හරහා විනිවිද දකින්න පුළුවන් අවස්ථාවකට යන්න පුළුවන්. ලැස්තිලා ගිය කෙනාට. ටික ගියා පස්සේ වේදනාව ළඟලා ආනපාන පස්සට යනවා. ඒසට අපි කියනවා ආනපාන නැතුණයි කියලා. නෑ එහෙමම නෑ. කවදාද හිතන්නේ කිටි කිටි ගන්න වේදනාව තියෙදි කය වෙනස් කරන්නත් ඕනකම තියෙනවා කරන්න පුළුවන්. ඒ වුණා මැරිලා නෑ හුස්ම තියෙනවා කියලා බැලුවොත් පුදුමාකාර දෙයක් දැක ගන්න පුළුවන්. හුස්ම ඇවිසිලා නෑ. මේ වේදනාව නිසා හිත ඇවිසිලා තියෙනවා. මේක කරන්දෝ නොකරන්දෝ කෙරුවොත් සතිය කැඩෙයිදෝ නැද්දෝ මහ විශාල යුද්ධයක් යනවා. අපිට හිතනවා ඒ වෙනකොට හුස්ම ගන්නilla වේගවත් වෙලා කියලා නෑ කවදාකවත් නෑ. යා බොහොම සාන්ත හුස්ම ටික ගෑනවා. ඉතින් අපේ හිත කැමති කලබලෙට. ඒක නිසා අපේ හිත කැමති ආනාපානෙට සහ මේ ශරීර වෙනස් කිරීමට සහ වේදනාවට කැමති. මොකද හුස්මෙන් එන සංඥා උදාසීනයි. මේ බොහොම ඒකාකාරී. ඉතින් අපි චිත්‍රපටයක් බලනකොට වුණත් ඔය ෆයිට් එකක් තියෙනකොට නේ ටිකක් විසිල් ගහගා බලන්නේ. ඉතින් ඒ ගතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ කෙලෙසට තියෙන ආසාවම ආරපාක්ෂික ගතියෙන් දැන් බලන්න මේ පැත්තේ ආනපාන තියෙන ඕම ජයයට බුදුහාමුදුරුවෝ වගේ. මේ පැත්තේ මාරයා ඉන්නවා. නැත්නම් මාර දුවරු ටික ඉන්නවා. කවුරු දිහාද බලන්නේ? ඉතින් මාර දුවරුන්ගේ වැරද්දද? කඩප්පුලිකමනේ. නොකෑමනාකමනේ. දහබදුරාකමනේ. කෙලෙස් වල තියෙන හැබැයිනේ. ඉතින් ওই සෙල්ලම පෙන්වන්න නැතුව ඕක පෙන්වන්න පුළුවන්. ඔච්චර ලස්සන ත්‍රිමාණ රූපයක් හදන්න නැතුව පෙන්වන්න පුළුවන්. අපි හිත කොච්චර නොකෑමනා දාපතරා වට්ටපතුරු කඩප්පුලි හිතක්ද කියන එක. මොනවාරි ගේමක් කරනවා නම් ඒ පැත්තට තමයි. බොහොම කැමති මේ ශාන්ත දාන්ත ආනපනේ තියෙනවා. කිලිම්ම කියනෝ නෑ ඌ නෑ මේලා කියන ඌ හැඳි ගෑයිලා ඵලයන් කියන එක පැත්තකින් ආනපනේ එපා වෙලා. මේ යන ගෙවි ඊට පස්සේ Taman හිතලා නෙවෙයි දැන් ওই කය වෙනස් කරන්න දඟන දඟන. ඒක මේ හිතේ තියෙන ආරක්ෂක යන්ත්‍රය. ඊට පස්සේ ඒක මම කරගෙන ඒක කෙරුවා සතියකටයි කියලා වෙනමම තමන්ම නිගමනයක් කරගෙන ඒක නොකරන තඩමණේක වීර්යය කියලා දාගෙන. තන්නේ කර වැරදි නිගමනයක් ඇතන තියෙනවා. ඒක නෙවෙයි වීර්යය කියන්නේ. දැන් දැනගන්න මේ කටයුතු කරන්නේ මට උවමනාට නෙවෙයි. මේ ශරීරය කියනවා ශරීරත් මම කියලා ගන්න නැහැ වෙලාවේ. මොකද ඒක භාවනාවට උපදෙ මේ අරමුණක් වෙලානේ. වේදනාවනික ස්වභාවිකයි. බුදුරජාණන් වහන්සේ ඕනම ශාස්ත්‍රුන් වහන්සේ නමකින් අහන්නේ ඔය උඩ නැටුම් බිම නැටුම් වට්ටක් නැටුම් නටන්න පුළුවන්ද කියලා නෙවෙයි. විනාඩි කියා හෙල්ලෙ නැතුව ඉන්න පුළුවන්ද කියන එක විතරයි. ඒක තමයි දක්ෂකම. යන බණ්ඩ අපි කොච්චර දුර්වලද කියලා බලන්න. කඩිගායයි. ඒක දැනක ඉන්න බෑ. ඉතින් ඒ තරම්ම කෙලස්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියනවා. ආනන්ද සප්පයි සූත්‍රය කියනවා ඉන්ජන කම්පන ප්‍රපංචන චංචල ගති සේරම කෙලෙස්. නලියනවා නම් කෙලෙස්. දඟලනවා නම් කෙලෙස්. ඒ නිසා උන්ට බ්‍රේක් dance දාන එක නගාව කෙලෙස් කැට කැට තියෙනවා. සාමාන්‍යයෙන් ටිකක් ඔය නිකන් ගලන කරන නිකන් දියාරු ගතියට තියෙනවා. මොනවාක්වත් හෙල්ලෙන්නේ නැතුව මේ වගේ ඉන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ නෑ. ඉතින් අපිට තියෙනවා මේ තුනේම අයිති අපිට තියෙනවනේ. නිසා බුදුන්සේ කියනවා ඔබ සත්පුරුෂ වෙන්න ඕන නම් දඟලන පැත්ත අගේ ආඩම්බරේ කරන්න යන්න එපා. ඒකත් හිතීම කෑල්ලක්. ඒක දැනගැනීම කෙලෙස් උත්සන්න භවයේ ලකුණක්. සාමාන්‍ය ජීවිතය ගත්තොත් ඒ උඹට ලැබිලා තියෙන සාමාන්‍ය දේ උඹට පුළුවන් නම් ඊටත් වඩා ඉන්න බලපන්. එතකොටයි තේරෙන්නේ හිතේ තියෙන ගාය. ඒක මම නෙවෙයි. ඒක මේ ඒක මේ පරිණාමයෙන් අපිට ආපු නැත්නම් අපි කර්ම ශක්තියෙන් ආපේක. මේ ටික මේ බැලුවොත් පෙනේ ඒ වේදනාව එනවා. ඒක මට එන තරහට එන එකක් නේ ස්වභාවේ. ඒ වේදනාව එනකොට ඒකට පොරකන්න තටමන්න යන්නේ නැතුව ඒ වේදනාව ඇවිල්ලා වේදනාවට මේ මේ ඉරියව මාරු කරන්න කියලා හිතවිලක් අත ඒක සම්පූර්ණ ස්වභාවිකයි. ඒකේ ඉරියව මාරු කරත් කමක් නැහැ. මාරු කළේ ඉවරචි ගමන් ආය සතියට නැත්නම් ආනපනට එන්න පුළුවන්. දෙක ඒ වේදනාව එන පැත්තේදී වේදනාව තියේදී ආනපන ඈතින් තියෙන බව දැනගන්න පුළුවන්. ටික වෙලාවකට වෙන්නේ ආනාපානිය යට කරන වේදනාව ඉස්සරහට එනවා. නැත්තම් මේ ආනාපානිය දුරසහ ළඟ කියලා දෙයක් අපිට මේ අපි කරන්න හදන සූත්‍රයේ බුදුරජාණන්සේ කියන දකින්න කියනවා. ඉස්සලා ආනාපානිය ළඟ වේදනාව දුර. දැන්ටත් ඒකයි තියෙන්නේ. අපිට දැන් ওই කතාවට ඇහුම්කම් දුන්නා හිටියට වේදනාව තියෙනවනේ දැන් මේ වෙලාවේ. නමුත් කතාව වැත්තක ගිහිලා අහන එක වැත්තක ගිහිලා වේදනාව ඉස්සරහට ආව ගමන් කරනවා මොනවා කතා කරත් මට වැඩක් නැහැ මට නලියන්න ඕනේ. ආනාපානෙත් එහෙම තමයි. අන්නේ විදිහට ආනාපානේ ළඟ අවස්ථාව සහ දුරවස්ථාව බලා ගන්න සුළුව. ඒ සඳහා අනිවාර්යයෙන්ම අපිට අරියාදු කරන දෙයක් එන්න මේ පය දැන්. රණ්ඩුවට එيشා පැමිණිච්ච වේදනාව කමන්න ඉල්ලලා ගත් එකක් නෙවෙයි. හැබැයි යාට ඒ ප්‍රතික්‍රියා කරන හිත මම මම කියලා ගන්නෑ. ඒකට විරුද්ධ වෙන එක වීර්යය කියලා ගන්නෙත් නැහැ. ඒ නිසා අපිට තේරෙන පටන් ගන්නවා මේ කායනුපසනාවට පස්සේ බුද්ධ ඥානanse වේදනානුපසනාව තිබ්බේ කෘතිම බවක් නිසානේ ප්‍රകൃතිය. කායනුපසන ඉන්නකොට වේදනානුපසන ඉබේ ටික වෙලාවකින් එනවා. ඉතින් අර දක්ෂ යෝගාවචරයකට ලෑස්තිලා යනවා. පළවෙනි පන්තියට ගිය එකනම පාසුණු දෙවෙනි පන්තියට යන්න වෙනවනේ. දෙවෙනි පන්තියේ විශේෂිත ලොකුයිනේ. දෙවෙනි පන්ති විභාගේ පළවෙනි පන්තියට වැඩි වැඩිනේ. හැබැයි ඒකනේ දියුණුව කියන්නේ. දෙකේ පන්තියට ගියාට පස්සේ තුන්වෙනි පන්තියට යන්න එපාය. ගියාට පස්සේ පාඩම් පන්ති සැර වැඩිනේ. විභාගේ සැර වැඩිනේ. ඉතින් ඒ විදිහට අපි ඉස්සරහට ඉස්සරහට යනවා. ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා වේදනාව දැක්කන විපස්සනා ඥානයක පෙර නිමිත්ත කියලා ගන්න කියලා කියනවා. භාවනායේ ශිරිතය දුකට වැඩිය දැන් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම තමයි කිට්ටුනා. ද්වේෂ කරන එක නෙවෙයි තියෙන්නේ. එතකොට අපි වැඩ කරන හැටි හොඳට බලන්න. මම මෙයා වැඩ කරන හැටි. මේක දැනගෙන ගියත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක් නලියනකොට තේරෙනවා ඇයි කියලා මම දන්නවනම් මම නලියන්නේ ඇයි කියලා ඔය නලියන දිනකක් ළඟට ගියාට පස්සේ මේ මනුස්සයාට මොකද වෙලා තියෙන්නේ කියලා. පය දාච්ච බල්ලෝ වගේ ඇවිදිනවා. ඒ දෝෂයක් නෙවෙයි. ඒ ඒ ස්වභාවය. මොකද මට දෝෂයක් මයි ළඟක් තියෙනවනේ කියලා මේක පුළුවන් තරම් බලන්න ධර්මමය සංග්‍රහයක් විදිහට. නැත්නම් මේක ඇතුළේ තියෙන ධර්මතාව බලන් නිසා එතකොට දවසක වේදනාව කියලා කියන්නේ ආනාපානට වඩා බොහෝම ගැඹුරු ධර්මයක් උගන්වන්න දෙන ඊට වැඩි ඊර්ෂින්නාන්ත කෙනෙක්. ඉතින් ඒක අයින් කෙරුවොත් අපිට ආනාපානෙත් එක්ක මිඳ වෙයි. ඒ කියන්නේ අපිට පොඩි කාලේ අම්මලා බාගට තම්බලා දෙන ආහාර කාලා ඉඳන් වෙන ටිකක් ටොක් වෙනට අපි හම්බ කරන අමුව ගන්න පුරුදු වෙන්න eBay. හයි ප්‍රෝටීන් ගන්න පුරුදු වෙන්න eBay නැත්නම් හැමදාම ළමා වයසේනේ. මේ මේක හොඳ ආරාධනාවක් කියලා බාර අරගෙන යන්න. එතකොට ක්‍රමශාවිදි ගොඩාක් තේරෙයි තමයි මේ වගේ ප්‍රශ්නකට කටයුතු කරන්න ඕනේ ආකාරය. ඔව් විශ්තුනේ. ස්වාමින් වහන්සේ අවසරයි ඔබ වහන්සේ එදින්දා වැඩ කටයුතු සිහියෙන් කිරීමේ වැදගත්කම සඳහන් කළා. ඒ ගැන තවදුරටත් පැහැදිලි කර මැනවි. උදාහරණයක් වශයෙන් දත් මැදීම ගත්තොත් සිහිය තබා ගත යුත්තේ මම දත් මදිනවා කියා සිටීමෙන්ද එහෙමත් නැත්නම් දත්වලට දැනෙන දේ ගැන සිටීමෙන්ද දෙකම වැදගත් වෙනවා. නමුත් අපිට ආධුනිකයට කියන දැනෙන දේෙන් පටන් ගන්න අත් දකින්න දේ අත් විඳින දේ එතකොට අඟුරු කැලක් කරන දත්ම දින්නේ දත් බෙහෙත් අරගෙන දත්ම දින්නේ දත් කුඩු අරගෙන දත්ම දින කිව්වහම ඒ ඒ ඒ ක්‍රමයේ හැටියට දතට දැනෙන මේ ස්පර්ශ වෙනස් රස වෙනස් ඒ ටික දැනගෙන ගියොත් අපි දන්නවා දත්ම දින වෙලාව අපි කිසිම තදියමක කලබලයක නෙවෙයි කරන්නේ තව කෙනෙක්ගේ කටක් දාගෙනත් නෙවෙයි කරන්නේ ඒ නිසා ඒක එක වැඩයි එක වරකට කරන්නේ ඒක කරන වෙලාවේ ගත්තොත් ටික කාලයක් යනකොට දත්මනින්ද ඉස්සර වෙලා අඟුරු ටිකක් හරි දත්බුරුසුවට දත් බෙහෙත් ටික දානකොටම දන්නවා දැන් මම ඔන්න අද දවසේ මගේ සති මාත්‍රාවට යන්න හදන්නේ කියලා ඒ සත්‍ය දත් මතින වෙලාවේ අත්දැකීම නෙවෙයි ඒකට සූදානම් වෙන මනස කොහොමද අත්දකින්නේ කියලා ඊට පස්සේ දත් මතලා ඉවරලා වතුර ටිකක් හතර ගන්නකොට ඒ පෙපමින් රස නිසා වතුර සීතලට දැනෙන හැටි එතන පැණිරහස උනක දිය වෙලා යන හැටි, දත් වලට දැනෙන විදුරු මස් වලට විතරක් දැනෙන හැටි, දිවට දැනෙන හැටි ආදි වශයෙන් ඒ ජවනිකාවේ කෙලවරක් දකින්න පුළුවන්. ඒ නිසා ඒ යම් තැනක සතිය පිටවන පටන් අරගත්තොත් ඒක වැඩෙනවයි කියන්නේ ඒක හටගන්න ඉස්සෙල්ලට සතිය යනවා. ඒ වැඩේ ඒ ජවනිකා ඉගෙනකොට සතිය යනවා. ඒ කියන්නේ සති මාත්‍රාව ඉස්සර පසර චිත්තක්ෂණ දෙකෙන් ආඩ්‍ය වෙනවා. අපි කියනවා ඔය පිනක් කරනකොට තුන් සිට පහදා දන් දෙනවයි කියන කතාවක් තියෙනවා. පූර්ව චේතන අපර චේතන දෙකෙන් ආඩ්‍ය වෙච්ච ගමන් මැද තියෙන චේතනාව බොහොම ශක්තිමත් වෙනවා. ඒක මේ පාරමිතා කුසලයක් පාටපත් වෙන නිසා අපි සත්‍ය මාත්‍රාව දාලා සත්‍ය මාත්‍රාව දාන්නේ වැසීලි කරනකොට නම් කැසීලි කරනකොට නම් දත්ම දිනකොට නම් මොකක් හරි ගත්තොත් ඒක පුරුදු වෙනකොට ඒකට ලෑස්ති වෙනකොට කොහොමද කය හිත ලෑස්ති වෙන්නේ? ඒකෙන් සමු ගන්නකොට කොහොමද කරන්න කියලා ඒ කරන කෘත්‍යයට పూర్වයෙන් තියෙන ටික සහ අපර දෙක ආව ගමන් මේක ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ වගේ සීදි දෙකක් දවසකට දාගත්තොත් තුනක් හතරක් පහක් එnde ende ende ende ඔක්කොම සීදි දාගන්නවා කියනවා. තනියම කරන වැඩකරනද ආයාසයෙන් ආතතියෙන් ටාස්ක් ෆෝස් කරන වෙලාව කරන්න යන්න එපා. මොනවා හරි සරල වැඩක් ගන්න කියලා. ඒ මුතනංශය ආසන උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කරනකොට සහ කැසිකිලි කරනකොට පෙන්ලා දීලා තියෙනවා. මොකද ඒකට කවුරුණත් විවේක වෙනවනේ. ඒ විවේක වෙලාව අරගන්න. අන්න වගේ දෙක තුනක් දාලා ගත්තොත් තමන්න තේරෙන පටන් අරගනි. ඒ මොහොතේ විතරයි මම මාත් එක්ක ඉන්නේ නැත්තම් කැඹුරනවාමයි. කාට හරි කඹරනවා. කිසිම වෙලාවක Tamanට කිසි අනුකම්පාවක් මෛත්‍රියක් නැහැ. මේ දෙඤ්ඤම් කියන තැපකට, දෙඤ්ඤම් කියන සල්ලියකට නැත්තම් Taman නොවන වෙන කාට හරි මේ මම කියලා බදාගෙන ඒ කඹරන ඒක නිකන් ඇහිදල් කූඩේකට වතුර පුරවනවා වගේ. මේ මොහොතේ අපිට කියන්න පුළුවන් මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ මේකයි. manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ මේකයි. ඡන සම්පත්තිය කියන්නේ මේකයි. ධර්ම ශ්‍රවණය කරුවේ මේකටයි. සත්පුරුෂෝ ඉන්නේ මේකටයි. පැවිද්ද ගියමත් කරන්නේ ඔච්චරයි. කියලා තමයි තියෙන මේ චිත්තක්ෂණය ඔය දුර්ලභ සම්පත්තිය හතම තියෙනවා. කොයින් ඊට ගිය හැම තැනකදීම අපි දාසයෝ බැලයෝ කඹුරන මිනිස්සු එහෙම නැත්නම් අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන අපිට කියලා කිසිම භූමිකාවක් නැතුව වැඩ කරන අන්ධ බාලයෝ. ඉතින් මේ චිත්තක්ෂණ දෙක තීරුම් අරගෙන අපිට අපේ කෙරේ අනුකම්පාව තියෙනවා නම් අර දත්මචිනා වගේ සිද්ධි ගන්න වැඩි කරගන්න. වැඩි කරගන්න වැඩි කරන්න ගියාම තමයි තේරෙනවා දැන් මොන මොන දෘෂ්ටි කෝණයෙන්ද ජීවිතේ ජීවත් කරවන්න ඕනේ කියලා. මේ අල්ලපු ගෙදරක ඉන්න මිනිහ හැටියටවත් පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ හැටියටවත් තමන්ගේ දරුවෝ අම්මලා තාත්තලා කියන හේතුව කරන්නේ ඔය එක එකක්වත් දන්නේ ඒක නම් මට අත පොළවේ ගහලා කියත හැකි. මගේ අම්මයි අප්පච්චි මට කොච්චර ආදරේද ඒක උනාට දන්නේ කටි කියන එක දන්නේ නැහැ. මම ඉස්කෝලේ ගිය කාලේ ටීචර්ස්ලා මගේ දඟකාරකමට දැනවට හරි ආදරෙයි. එක එක සතිය කියන එක දන්නේ නැහැ. දැන් ගිහිලා කියන කොටවත් දන්නේ නැහැ. එනිසා ආදරේ කරනවා තියෙනවා. මෙන්න ගුරුවරයා ඒ අමා මෑණි අම්මා තාත්තා වෙනුනොත් ඔච්චරයි. ධම්මෝ විනානත්ත්‍ය විතාචමාතා කියලා ධර්මයේ අටු චිත්තක්ෂණයට ළඟ කර ගන්න. ඒක දවසකට එක චිත්තක්ෂණේ චිත්තක්ෂණ කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා උදාහරණයක්. ඒ ක්ෂණයේ සම්පත්තියක් කරගන්න. ඒ කරගන්නකොට තමයි අත්දකින්න දේ කාගෙන්වත් ඌමිට තියන්න යන්න එපා. කායෙන්වත් ස්ථිර කරන්න යන්න එපා. මොකද කවුරුත් ඕනේ ස්ථිර කරන්න. දත්මසිකොට ඒ දැනෙන දේ ඒකෙන්ම අංග සම්පූර්ණයි. වෙන ඕනෙම දැනුමක් අපි ගත්තොත් කායෙන් හරි ඒක යෝජනා ඉස්තර වෙන්න ඕනේ නැත්නම් දැනුම වෙන්නේ නැහැ. ඔය ඉස්කෝලේ ඉගෙන ගන්න හැම දැනුම අපවස කරන්නේ. ඒ කායින් හරි යෝජනා ඉස්තර වෙන්න ඕනේ. ඒ කිසිම විදිහකට Tamanට අදාළ නැහැ. නමුත් අර වර්තමාන ටිකේ ගන්න ටික ඒක මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන් තිරසෙනුට කරන්න බෑ. ඉතින් එහෙව් මේ ලබාගත හැකි චන සම්පත්තිය තිබියදී අපි අවුරුදු 100ක් මේ පොළොවට ජීවත් වෙලා සති ක්ෂණයක්වත් නැතුව ඉඳලා මැරිලා යනවා නම් ඉතින් බුදුහාමර මොන මොන තරම් ආස්තියක්ද කියලා. ඒ ඔක්කොටම වැඩි අවුරුදු 100ක ජීවිතේටදී සත්‍යමත් දවසක එක දවසක වටිනාකම බුදුන්සේ බොහෝ මුස්කල සාකර. ඉතින් අපිට දවසම ඉන්න බැරි වෙයි. නමුත් අතනේ මෙතනින් තිත් තියාගන්න පුළුවන් තරම් මාත් එක්කම. ඒගොල්ලෝ තමන් තමයි තමන්ගේ ලොකුම හිත මිත්‍රයා. ඒ මේ මොහොත තමයි වැඩියෙන්ම පින සිද්ධ වෙන තැන. දඹදිව යන්න ඕනෙත් නැහැ. මෛත්‍රී උදාහරණකම් ඉන්න ඕනෙත් නැහැ. වෙන මොනම දෙයක්වත් පූජා බාණ්ඩ සකස් කරන්න ඕනෙත් නැහැ. මේක ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන. නොමිලේ ලැබුණා වූ මේ සැපේ පුදුමින් ගත කරනකොට ඒකේ නාට හම්බ වෙනවා ක්‍රමසාවිති ඕනේ තරම්. ඒ මගේ තියෙන එකම උත්සාහය මම කරන්න හදන්නේ පුළුවන් ක්‍රමයට මේක මේ යන්තම් බහදෝ බහතෝරන පොඩියෙකුට කියලා දුන්නොත් කොහොම හිතීද කියලා උගේ ජීවිතේ වහතොරණ ආයසින පොඩි කෙනෙකුට අපි කියලා දුන්නොත් ඔබට හම්බෙච්ච ජීවිතේ ජීවත් කරවපන් කඹරන්න එපා. බැල මෙහෙරකම් කරන්න එපා කියලා ඌ කොච්චර ලස්සනට ජීවිතේ සකස් කරගෙන ඉති කියන්නේයි මේ අපි ළඟ තියෙන දැනුම මීටත් වඩා කුරුවල් වෙන්නේ ඉස්සරලා මේ දැනුම දෙන්න ගත්තොත් කුරුවල් වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ මේ දැනුම ඒ තරම් බලවත්. කුරුවල් ඉස්සරලා දෙන්න පුළුවන් නම් පුදුමයි මොකද ඒ හිත් වලට මේක අල්ලන්න හරි ලේසියි. ස්වාමින් වහන්සේගෙන් අවසරයි වාඩි වී කරන භාවනාවේ මූලික ස්ටෙප්ස් 3 4 පැහැදිලි කරන්නේ නම් මැනවි. ඔතී උපදේශපන්තිය අහුණද ඒක ඇහිච්ච ටික කියනවනම් මට පුළුවන් ඒකට ඌර පූර්ණයක් කරන්න කවුරු හරි මේ ලියන එක්කනට මොන උපදේශ ටික ලැබිලා නැති කෙනෙක්ද දන්නේ. ඒකේ දෙවෙනි ප්‍රශ්නෙකුත් තියෙනවා. එතකොට බද්ද පරයන්කෙන් භාවනා කරනකොට පළවෙනි මට තේරුණු විදිහට පළවෙනි එක උදරය හැකිලිම පිම්බීම ගැන හිත යොමු කර ඒක තමයි නිමිත්ත විදිහට ගන්න ඕනේ ඒක හරි නේද ස්වාමීන් වහන්සේ මේකේ ඇත්තම කියන්න තියෙන්නේ ඉඳගත්තට පස්සේ මම හිටගෙන නෙවෙයි කියලා අවබෝධ කරගන්න මම නිදාගෙන නෙවෙයි කියලා අවබෝධ කරගන්න මම ඇවිදිමින් නෙවෙයි බලන්න මම ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා අත් දෙක වහගෙන හොඳට පටල වෙලා අත් දෙක වහගෙන බලන්න මම දැන් හිටගෙන නෙවෙයිනේ කොහොමද දන්නේ? නිදාගෙන නෙවෙයි. නිදාගෙනද කියලා බලන්න ඇස් දෙක අරලා බලන්න. ඇවිදිමින් නෙවෙයි. ඒකට කොහොමද වාඩි වුණේ කියලා මේ වාඩි වෙච්ච බව දන්නවනම් ඕක තමයි මංගල අවතරණය. ඒක දන්නේ නැතුව ඊට වැඩි වැඩි විස්තර හොයන්න ගිය ගමන් ඉතින් බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා ඉඳගෙන ඉඳගෙන ඉවරලා ඉඳගෙන ඉන්න බව දැකීම බැලීම භාවනා ආරම්භය කියලා පිළිගන්නව නැත්නම් ඒක කරලා තියෙනවනම් අත් දැකලා තියෙනවද වාඩි වෙච්ච වෙලාවේ මම වාඩි වෙලා ඉන්න බව සතිය ලිඹිච්ච චිත්තක්ෂණ මතක තියෙනවද? දැන් මම වාඩි වෙලා ඉන්න බව දන්නවද? ඒක දන්නවා මොකද ශරීරය පුටුවේ ප්‍රෙෂර් පොයින්ට් අවුල්. ඒක තමයි පටන් ගන්න. ඒක දැනගත්තට පස්සේ බලන්නේ ප්‍රෙෂර් පොයින්ට් එකේ දැන් අපි දන්න මේ හැපෙන තැන්. දැන් මේ වාඩි chance කොහොමද බිම් වදින. කොහොම වඩිටන් තමන්ගේ ඇඳයි පස්සපැත්ත බිම වයි. ඒකේ කොච්චරලා ඉන්න පුළුවන්ද? එච්චරයි. ඉතින් මං කියන්නේ හරිය ඒසි ක්‍රමයේ. ඒකේ පැය පවත් ගන්න පුළුවන් නම් රහත්. එච්චර වෙන ඔය ඔය කියන ත්‍රිපිටකයක්වත් මොකක්වත් ඕනේ නැහැ. ඒ පත්‍රජිත් මං කියයි නෝන මාතකම ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඔච්චර තමයි රහත් වෙන. අනේ මම නම් රහත් නැහැ කියන. මම කියන්නේ මම ඒක නෙමෙයි කියන්නේ මම මේ කියන හැටි එයා නම් දෙන්නේ ආ. ඉඳගෙන ඉනකොට එයා දෙනවා මෙන්න මේ මේ හැපෙන තැන නිසා උඹ ඉඳගෙන ඉඳපුවා දාන්න. එයාටම කියනවා හරි එන උත හිටපන්. එතකොට හරිනේ අපේ සතිය පිටලානේ තියෙන්නේ. එතකොට වෙන්නේ ප්‍රෙෂර් පොයින්ට්ස් වෙනස් වෙනවා කිය. ආ ප්‍රශ්නේ නැහැ. ඒත් ඉතින් හිතලා එකත් එකක් නෙවෙයිනේ. හැපෙන තැන වෙනස් වුණාට තාම ප්‍රകൃතියනේ. ඔහම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට යාලි ගන්න මොන දේ මොන බෝලේ දැම්මත් මම බැට් බැට් කරනවා. හොයන්න නෑ යන්නේ පමණක්. ඉතින් අන්තිමට ගියාට පස්සේ ඉන්න බවක්වත් දැනෙන්නේ නැතුව ඌ බෝර දාන්නසෝ නිකන්. එතකොට ඔන්න පිම්බෙනවා හැකිලනවා. හරි ආනාපානේ හරි මොනවා හරි ඇතුලේ පෙරේ. පේන දේ බලනවා මිසක් ඉඳගත්තු ගමන් පොම්බන හකුණා කියලා කිව්වොත් يعني පැහැදිලියොම ටෝචරි. පැහැදිලියොම Taman දඩුවම් කරගන්නවා. අපි නැති දේවල් මොකක්වත් බලට නෙමෙයි අපි මෙතන ඉඳගන්නේ. ඉඳගත්තට පස්සේ පෙන්නන දේ බලනවා. ඒක ප්‍රകൃතියක් බව දැනගන්න හීනයක් නෙමෙයි බීලමත් වෙලා නෙවෙයි ප්‍රාර්ථනයක් නෙවෙයි ප්‍රകൃතිය. ප්‍රත්‍යක්ෂ කරලා ඒ ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ හැකි වේලාවක් තුර හැකි තරම් වෙලා. ඒ ක්ෂණය ක්ෂණ මාත්‍රය දිගට පවත්නකොට අපි ඒක ඇතුළට නැමෙන ගතියක් තියෙනවා. නිසා ඒ ස්ටෙප් එක අල්ල ගන්න ඕනේ. ඒක නිසා මම දැන් කරන්නේ ඔය මේ අලුතෙන්ම පොඩි ළමයිට එකට හරි කාට හරි කිව්වොත් ඔය බණපටි අහන්න දීලා ඒගොල්ලත් එක්ක වාඩි වෙන පළවෙනි වෙලාවේදී group sitting එකේදී guided meditation එකක් දෙනවා. මොකද අර තොරතුරු ටික ඉඩියපස්සේ මතක නැහැනේ. මෙතෙන් ආවට පස්සේ අතන විඳ ගන්න හැටි මෙහෙමයි, අවදින හැටි මෙහෙමයි, ඉදිනදා වැඩ කියලා තොරතුරු වැඩිනේ. මට ගම්පල මේ අපේ අඹුලයා කරද්දී ඒක මේ මේ ගෑන් ළමෙක් මේ මට බැන්නා. බයිනවා කියලා තමයි මම කියන්නේ බයිනවා නෙවෙයි. ස්වාමීන් මේ අඟහල් ලෝකෙන් ආවා වගේ පැයක් විතර තොක්කක් දෙනවා. මේ කොහෙද නට්ට අනිදර වාඩි වුණාට පස්සේ ඔය අහුණ දේ ඉඳ ගන්නකොට මතක නැහැ අපට. ඔච්චර දේවල් අපිට ඔළුව තියෙනවයි. ඉතින් සක්මන් කරන්න යනකොට අපි ඒක දන්නෙත් නැහැ. ඉතින් යන්තම් හරි තේරෙන්නේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල තුන්වෙනි දවසේ කිව්වා. ඉතින් සමහත් ඇයි ඔය කෙලින් කියන්නේ නැත්තේ? කෙලින් කියන්න ඕක කිව්වා. ඊට පස්සේ මම කන්නේ වැඳලා කියන්න මොකද්ද කියන්න ඕනේ කියලා කියලා දෙන්න ඔය කෙලින්. ඊට පස්සේ මට ලිඛිතව දුන්නා ඉංග්‍රීසියෙන් මේ ටික කියන්නේ. මම හැම මෙහෙමයි. හරි උඹ දවස් තුනට පස්සේ අවබෝධ කරගන්න ඒක වෙන කෙනෙකුට කියලා දෙනවා කොහොමද උඹ කියන්නේ? දවස් තුනෙන් පස්සේ තමයි මේ මුණු මුණු වැඩමුළුවේම ගත්ත පණිවිඩේ. දන්නේව නැති කෙනෙකුට දෙනවා උඹ කොහොමද කියන්නේ කියලා ඊට පස්සේ ලිඛිතව දුන්නා මට. ඉතින් බලනකොට මට පේනවා මම මේ අයියා අයියා වගේ කතා කරාට sannivedana වෙන ටික එක එකනා එක එකනට වෙනස්. ඒක නිසා මම හුඟක් වෙලාට ගියාම කරන්නේ දවසේ වැඩ පිළිවෙල තියෙනවා නම් පළවෙනි සිටින් එකේදී විනාඩි 10ක විතර නිකන් ගිහිලා ගයිඩ් කරනවා. මොකද අර තොරතුරු ටික ඔක්කොම Tamante අවශ්‍ය වෙලාවට එන්නේ නැති නිසා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ඇහිල්ල නිසා ওই ප්‍රශ්න අහන්න බැරුව තෙපරබානායකගේ ඉබේම කුප්පිය පිරෙනවා. ප්‍රශ්න විසදේවා. ඒ නිසා මම මේ යා ඉදිරියට යන මේ බොක්සින් කෝට් එකට අනිනා වගේ යන්නට මම අද මම දන්නවා මම ඇයි එහෙම කරන්න කියලා. ඒ නිසා වාඩි වෙන්න. සක්මන්ට ගිහලා සක්මන්ට ඇවිදින ගමන් බලන්න මම ඉඳගෙන නෙවෙයිද කියලා දන්නවනේ ඒක තමයි සක්මන් කියන්නේ. ඊට හිතෙන් අහන කොහොමද උඹ ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ? ඇයි යකෝ මේ පේන්නේ කකුල ඇනෙනවා. ආහා හරි හරි හරි. දැන් පස නෙවෙයි ඇනලා තියෙන කකුල. හරි. දැන් කකුල් කීයක් ඇනකන් ඉන්න පුළුවන් දෙච්චරයි. ඕකට මේ වම බලනවා මුලමදාග බලනවා එන්න බයිලා කියාගෙන නටන්න බලන ගත්තාම පොරු කකුල් කාර්යෝ කිසි මේ මේ මේව දඟලනවා සක්මන් කරනවා කියලා බලනකොට ඉතින් කරන්න දෙයක් නැහැ මට මේ දර්ශපාදී ස්ටයිල් එකක් ගෙනත් දෙන්න හිතනවා. ඇයි වදේ මෙහෙම කරනකොට දවස් දෙක තුනක් කරන මොන තරම් අමාරුද? ඒ විදිහට දන්නේ නැහැ. ඉතින් ඒකට ඒ කටකරුණ දේශාංශ කියනවා ඉතින් එහෙම කරන්නේ එහෙම ලෙඩෙක් වගේ ඇවිදින්නේ සනීප වෙන්න ඕන නිසා නේ ඒකට hina වෙන්න එපයි කියලා. පණ්ඩිතසාචර්ය කියනවා ඉතින් එහෙම තමයි බවුණත් කරලා බලපන්. ඇඟට ගණ්ඩ හිත අපි ඔයගේ මොනවාරි කුතුම ටිකක් කරනවා. හැබැයි ඒක ඉතින් වෙන කෙනෙකුට විහිළුවක් වශයෙන් තමයි වෙන්නේ. ඒකයි පිය කැලේකට යනවා කියන්නේ වෙන එකට නෙමෙයි. <laughs> මොකද අපි පිස්සෝ විතරනේ මෙතන ඉන්නේ දැන්. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ දැන් ගෙදරක දොරක හිටියන ඕගොල්ලෝ අර කකුලට දාන මේස් කෙනක් දෙයි. නානා ආකාර උපකරණ කෙනක් දෙයි මොකක් හරි කකුලක් ඇටයක් පැනලා හරි මොකක් හරි කියලා. ඒ නිසා කියනවා අපි එහෙම රංගපාන්නේ අපිට සනීප වෙන්න ඕන නිසා. ඒක හොඳට මතක තියානින්ද අපිට අවශ්‍ය කරලා තියෙන ඉඳගෙන ඉන්නකොට හිටගෙන නෙවෙයි කියලා දන්නකොට. ආශ්වාස කරනකොට ප්‍රශ්වාසය නෙවෙයි කියලා දන්නේ. පිම්බෙන වෙලාවේදී හැකිලෙනා නෙවෙයි කියලා දන්නේ තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. අන්න ඒකට දෙන්න දෙක තුනක් දාලා දෙක වෙන් කරලා අඳුනා ගැනීම අභ්‍යාස දෙන්න හිතට. එතකොට වාඩි වෙලා ඉන්නේ කොහොමද කියලා දන්නා මිස පිම්බීම හැකිලින් බලන්න යනවා කියලා කිව්වොත් නැති මොනවදෝ ඉල්ලනවා වෙනවනේ. ඒක විතරක් කරන්න බෑ. ඒක කවදාවත් විපස්සනා නෙවෙයි. විපස්සනා කියන්නේ යථාපාකටම් විපස්සනාපි නිවේශෝ. යමක් ප්‍රකටද එතනින් බැස ගන්න. නැති දයක් හොයන්න යන එක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. කාමී කියන්නේ. මේ අසහනී කියන්නේ. නැති දෙයක් ඉල්ලන්න ගිය ගමන් ඉතින් අසහනෙනේ. ඉතින් භාවනාවත් අසහනයක් කරගන්න එපා. ඒ කෙරෙන්නේ අපි බැහැ නිසා අපි මේ සාකච්ඡා කරලා පුළුවන් නම් ඒක නිකන් හුදු විනෝදාංශයක් කරගන්න උත්සාහ කරන්න. මම උත්තරේ හම්බුනායි කියලා හිතනවාද නැත්නම් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ඒතර පුටුවක ඉඳගෙන භාවනා කරනකොට කකුල් දෙක කාපට් එකේ වදිනවනේ එතරම් ප්‍රෙෂර් පොයින්ට්ස් එකක් තියෙනවානේ දැන් එතකොට ප්‍රෙෂර් පොයින්ට්ස් වල නිමිත්ත කරනවා නම් එතකොට ඒක මාරු කරන්න නැතුව මොකක් හරි තෝරගන්න ප්‍රෙෂර් පොයින්ට් එකේ මොස් ප්‍රොමිනන්ට් එක මොකද්ද වැඩිම ප්‍රකට ඒක මාරු වෙනවනේ දැන් කකුල් දෙකට වෙලාකට යනවා දණියට යනවා පස්සට යනවා කොන්දට වැටෙනවා ඒකට අපිට පේනවා මොන එකක් ඇල්ලුවත් වෙනස් වීම අනිත්‍ය කියන එක ඒත් එකම පිටිපස්සේ තියෙන හැබැයි ඒකේ එකක් අල්ලන්නේ නැතුව ඒක පේන්නේ හරියටම එකක් අල්ලලා ඌ හරියට කොටු කරා. ඌ කුරුසෙත් ඉඳලා ඇනේ ගහපු ගමන් පේනවා. ඌට එහෙම ඉන්න බෑ. ඒක තමයි එකක් අල්ල දෙකේ ලාභේ. ගොඩක් තියෙන තින් එකක් තෝරනවා කියන තමයි අරමුණු කරනවා කියන්නේ. Advertising of the mind. focusing. කරපු ගමන් තේනවා ඌට එතන ඉන්න බෑ. ඌ ඊට පස්සේ ඒක අන්ධයක් වඩටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. විපරිණාමය කියන්නේ භාවනා කැඩීමක් නෙවෙයිනේ. භාවනා විසින් අනිවාර්යයෙන්ම ලැබලා දෙන අපිට අත්දැකීමක්. ඉතින් අපි අර විපරිණාමයට බයිනවා ඊට පස්සේ. මේ කල්ලාන්ට මෙතෙන්ට පයින්නවා මෙතෙන්ට යනවා මෙතෙන්ට පයින්නවා ඉතින් ඔන්න භාවනා කරනවා භාවනා කරලා නෙවෙයි මේ බුදුහාමර පෙන්වලා දන්න අනිත්‍ය තමයි ඔපේන්නේ ඒක ලස්සන රිපෝට් කරන්න මම බලන්නේ නෝට මම කකුල් දෙක වෙන ධානය මට ඉසල දනිස් මේ මේ විලුඹට අහුනේ ටික වෙලා කරන කකුල වෙන තැනකට යනවා එහෙම නැත්නම් හිප් එකට යනවා එහෙම නැත්නම් කොන්දට යනවා ඒ ඒ යන යන තැන් වල වේදනාව තමයි මට නෑ එජෙන්ඩා එකක් මගේ විදිහට නෙවෙයි වැඩ කරන්නේ හැබැයි මට පිටිපස්සේ පිටිපස්සේ කියලා සර්ච් ලයිට් එක දාන්න පුළුවන් ප්‍රොමිනන්ට් තැනට වඩා ප්‍රකට තැනට සති ફોකස් එක දාන්න පුළුවන්. දාන්න දාන්න ඔය කිසි කෙනෙක් ෆේස් කරන්න දෙන්නේ නැහැ. දානවත් එකම මාරු කරනවා. දානවත් එකම මාරු කරනවා. ඒ කියන්නේ සතියට තරම් බය මොකක්වත් නැහැ අපේ ජීවිතේ. ඕනෙම එකට සතිය ලක් කරපුවාම ඒක බයයි. සතිය තරම් පුදුමාකාර විසුබීජනාශකයක්. දාලා බලන්න මොකාඩවත් චිත්තක්ෂණ දෙකක් එක විදිහට සතියට මුණ දෙන්න බෑ. ඒ තරම වෙනස් වෙන සුළුයි. ඒ නිසා මේ වෙනස් වෙන සුළු බව අවබෝධ කරගන්න එක කොටු කරන්න ඕන. කොට කරලා උට සතිය දාන්න ඕනේ. දාලා වෙනස් වෙන්න ඉඩ තියන්න. ඒක වෙනස් නොවිය යුතුයි කියලා හිතන්න බෑ. එතකොට ෆ්‍රස්ට්‍රේෂන්. එතකොට ආතතිය. මේක බලන්න හිටියොත් ඔය අවුරුදු ගණන් බැඳගෙන භාවනා කරන්න ඕනේ. ඔක තේරුම් ගන්න. අපි ඉතින් දෙනකන් අර පරිසරය පුරුදු කරගන්න, ඇක්ලමටයිස් කරගන්න, මේ සීසන් කරන්න කල් ගන්නවා. මොකද හරියට ගිය ගමන් නැත්නම් බිහිකින් බටර් කෑල්ලක් කැපුවා වගේ කාගෙන බහිනවා. වාඩි වී භාවනා කිරීමේදී ඇස් පියාගෙන කය නිශ්චලව තබාගෙන ඉද්දී සිත එකඟ කර ගැනීම සක්මන් භාවනාවට කය ගමන් කරද්දී ඇස් අරගෙන ඉඳීමේ ඉඳලත් වඩා අමාරු වන්නේ ඒ සඳහා කරලා හැකි දේ මොනවාද? ඒ කියන්නේ මේක කියන විදිහට සක්මන අමාරු කියලා කියන්නේ පරියන්ක අමාරු මේ ලියලා තියෙන වචන ලියලා තියෙන විදිහට <laughs> ඔව් මොකක්ද ඒ දෙකේ මොකක්ද අමාරු කියලා කියන්නේ? තේරෙනව නේද? නට නට අහින්න ගියාම උඩරන් නටු නට පාතරන් නට ගමාරු කියලා අපි මේ සම්මාන දෙනවා. තෑගි දෙනවා. පුළුවන් නම් නික දෙක තර හිටපන් කියලා කාට හරි වයන්. අමාරුයි. අමා නටන්න දා. ඔන්න වැඩි. බුදුහාමර උගන්වන්නේ මේ මේ වචනේ නැතුව උගන්වනවා. ඔබට පුළුවන් නම් එක තැන හිටපන්. අමාරුයි. ඉතින් ඒක කොහොමද අපි කියන්නේ ශක්ති සංසිඳීමේ හැටියට ශක්ති වැඩියෙන් වැය වෙන්නේ ඉඳගෙන ඉන්නකොටද ගමන් කරනකොටද නැත්නම් හිත වැඩියෙන්ම කැමති ශරීරයට වද දෙන වෙලාවටද එහෙම නැත්නම් ශරීරය නිශ්චරව සාන්තව විවේක දෙන වෙලාවෙදීද ඉතින් විවේක දෙන්න ඉඳගෙන ඉන්න එපා ඒකට ඇඟ වද වෙලා හිත වද වෙලා දැන් නටන්න ඇවිදින්න පටන් ගත්තාම බල්ලට හැතැම්මනවා වගේ ඔය කතා කර කර යන්න පුළුවන් උදේට හිත කූල් එකේ ඔයිට වැඩිය වද තියලා බලන්න අපේ තියෙන මැසේජිසම් එහෙම නැත්නම් සෑඩිස්ටික් හරදර කරන්න කරන්න කරන්න එතන වෙන හුස්තියක් තියෙනවා. අපි පේන්නේ නම් බොහොම හැදිච්ච සීලාචාර සතරැසියෝ කියලා. දැන් මේක ඇතුලේ යකා ඉන්නවා. උට ඕනේ මේක නටවන්න. ඉතින් අපි කොහොමද කියන්නේ මේ ඇමරිකන් රාජ්‍යය තමයි මුගක්ම කැතවර කරන්න කියලා නේ අපේ හිතත් ඇමරිකන් රාජ්‍යයට පොඩ්ඩක් සවුතුයි. කොච්චර හරි නටවනවා. දේශපාලනඥයන්ගේ වැඩේ මේකමනේ. මොනම හරි දෙයක් දාලා රට්ටු කලබලා කරලා තියාගෙන හිටියොත් ඌට ලීසි රට පාලනය කරන්න. ඒ වගේ තමයි හිතටත් මේක පාලනය කරන්න පුළුවන් නටනකොට. බුදුරජාණන් කියන ඔක දැනගෙන හිතත් යාලු කරන එක තැන පොඩ්ඩක් තියලා හිතියපම් බලන්න මොකද වෙන්නේ කියලා. තියෙනකොට වැඳලා ඉල්ලනවා මට කරදර ටිකක් දෙන්න මට මොනවා හරි වද දෙන්න කියලා ඉල්ලගෙන කනවා. ඉතින් මේ දැකපු එක නිසා අපිට හිතන්න අපි දිග කැරවැන් එක ගමනක් යන්නේ. අපිට ඒල කොච්චර ආශාවක් ඉඳලා පොඩ්ඩක් වාඩිලා ඉඳ තියෙනවනම් කොච්චර හොඳද කියලා. ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා ගිය වෙලාවක නම් වාඩිලා ඉන්න එක හොඳයි. වාඩි වෙලා දෙන්න ගියාම අනේ පොඩ්ඩක් ඇවිදින තියෙනවනම් මොන දේ දුන්නත් මේ ඇඟ ඔච්චරයි. දීපු දෙයට පොඩ්ඩක් ඇහැ තියෙන දේ ඉල්ලනවා. ඉතින් අපි කරලා තියෙන්නේ මේක ඇති වෙන්න කන්න දීලා ඒකක් දෙනවා. ඊට පස්සේ ආයෙ කියන ආයෙත් මේකට වරෙන් කියලා. ඒතර මේ දෙකේ සංසන්දනය පේනවා මේ ශක්තිය වැය නොකර නිකම්ම නිකන් ඉන්න එක ඇඟට හරිම වදයක්. පොඩ්ඩිය ශක්තිය ශක්තිය වැය කරමින් චේතනාපූර්වක කරනවා මම යටි ඉඩේ එනවනේ එතකොට මමනේ වැඩ කරන්නේ එතකොට මම ඇවිදිනවා දැන් මෙතන ඉන්නකොට මම යට කරන්න දෙයක් නැහැ මම කොටු වෙනවනේ මෙතන මම හිර වෙනවා මෙතන උට කියනවා මොනවත් කරන්න එපා උඹට යමක් කරනවා නම් කරන්න තියෙන ඕක දැන් නිකන් බලන එක විතරයි කියලා එයාට ඒක බෑ අපි මේ දෙකල් දන්නේ නැහැ අපි හිතුවේ මේ හුඟක් වැඩ කරනකොට මට හුඟක් පඩි ගන්න ඕනේ කියලා එහෙමනේ අපිට සාමාන්‍ය ලෝකෝ කරලා තියෙන පුදුරනාංශ දෙන පුංචි පාඩමක්. පුළුවන් නම් ක්‍රියාකාරී වැඩ නැත කරලා හිතාමතා කරනව නැත කරලා වෙන දෙයකට වෙන්න හරින්න සතියෙන් පරියන්කේදී ඒක දිහා පූර්ණ අවදියෙන් බලන්නේ. ඒතර පේනවා ඒක අර කුරුලෙක් ගෙනලා කූඩුවට දැම්මා වගේ කැලේ ඉන්න කුළුමි හරකෙක් ගෙනලා ගම්මැද්දේ බැඳා වගේ වසන්න බෑ. ඒ තරම අශීලාචාරය අපේ හිතේ. ඒ තරම් කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන වලට පුරුදු වෙලා නිකං හිටපන් කිව්වට කරදර කරනකොට නම් නිකං ඉඳ ඉල්ලනවා. දීපු ගමන් පේනවා. හැබැයි ඒ නිසා ඒකම කරන්න තරක. ඒකටම කරදර කරන්න එපා. පොඩ්ඩක් එහාට දානවා. ආයෙ මේකට දානවා. ඔහොම කරගෙන යනකොට ඒ අපි හිතේ නාඩගමට නටන්න නැතුව හිත දෙන න්‍යායපත්‍රයට නටන්න නැතුව බුදුජාන් වහන්සේ දෙන ක්‍රමෙ දුන්නට පස්සේ එයාට සිද්ධ වෙනවා එක්කෝ අපි කියන පදේට නටන්න. එහෙම නැත්නම් එයාගේ ජෙන්ඩා එකකට අහු වෙන්න පටන් ගන්නවා. එයා එයා නටවන්න හදන්නේ මොකටද කියන අහුවෙන දෙකම ලාභයි. දෙකම හොඳයි. ඒ නිසා මේකට තීන්දුවකට යන්න එපා. දෙකම කරලා බලන්න. ඕක දවසෙන් දෙකෙන් ඕක පිළිබඳ අපේ ආකල්පය ශීඝ්‍ර වෙනස් වීමකට යනවා. ඔය අද තියෙන ක්‍රොස් සෙක්ෂන් එක ඔය. ටික දවසක් කරාට පස්සේ ඕක වෙනස් වෙනවා. ප්‍රශ්න සමාප්තයි. ඔය ඉතින් අපි කියලා දෙන්නේ තුන වෙනකන් නේද කාලේ තරම් තිබුණේ. හොඳයි. ඒක නිසා අද හරියටම වගේ මම හිතන්නේ සැලසුම් කර විදිහට ලිඛිත ප්‍රශ්න සමාප්තයි. කෙසේ නමුත් සතිವಾರයේ සමාප්ත කරන්න ඉස්සලා වෙන කාට හරි සභාවට කෙනෙක් කියන්න කරන්න ප්‍රශ්න කරන්න මොනවද තියෙනවා කරුණාකර අවස්ථාව ගන්නයි කියලා මම ඉල්ලා හිටනවා. නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සමාප්ත කරලා පැයක සක්මන් භාවනාවට කාලසටහන පරිදි උමෙන්ඩ බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි හිත වෙනතක ගියාම සක්මන් භාවනාවේදී හරි ඉඳගෙන භාවනා කරනකොට හරි හිත ගියා කියන එක අපි වචනෙන් එහෙම කියන්න ඕනද එහෙම නැත්නම් ඒක ආපහු සතියට ගෙනල්ලා එහෙම මේ භාවනාව කරගෙන යනවද කියලා. කියන්නේ මම දැක්ක පොතේ එහෙම තියෙනවා හිත ගියා හිත වෙනතක ගියා කියලා මට තේරුණ විදිහට හිතන්න ඕනේ කියලා වගේ දෙයක්. මම මේ ප්‍රශ්නයක් අහන්න වාත් අවසරයක් ඉල්ලනවා. දැන් අපි ආනපනට වාඩි උනායි කියලා කියමු. නැත්නම් පිම්බි හැකිනෙන් බලාගෙන ඉන්න. එතකොට මගේ හිත වේදනාවට ගියයි කියලා කියමු. එතකොට සතිය කැඩීමක් වෙනවද නැද්ද? සතිය කැඩීමක් වෙන්නේ නැහැ. මොකද මෙනක මේ නම් මොකද මෙනේ කරන්නේ? නෑ මෙනකට ගියා කියලා මෙන මෙන වේද කියන්නේ කකුල වේදනාවට ගියා. කුරුල්ලගේ සද්දයකට ගියා. දැන් මම දන්නවා මම ඉන්නේ ආනපනේ නෙවෙයි නැත්නම් පිම්බි හැකිනේ මම ඉන්නේ කුරුල්ලේ සද්දය. ඒකත් ප්‍රත්‍යක්ෂයක් නේ. ඒකත් ඒ මොහොතේම සිදුවෙන මේ ප්‍රകൃති අත්දැකීමක් නෙමෙයි විඳින්නේ. හිත හිතලුවක් මනාපයක් එහෙම නැත්නම් ඩේ ඩ්‍රීමින් ෆැන්ටසයිසි නෙවෙයිනේ. දැන් මම දන්නවා. එතකොට සතිය කැඩීමක්ද වෙන්නේ නැත්නම් හිත පිට ගියාට අරමුණු මාරුණාට සතිය පවතිනවයි කියලාද හිතෙන්නේ. කුරුල්ලෙකුගේ සත්‍ය වගේ ඒ වෙලාවේ පැතුණු දෙයකට ගියොත් සතිය පවතිනවා කියලා. ඔව්. එතකොට මෙනෙහි කරන්න ඕනද නැද්ද? ඒකට මෙනේ කරන්න ඕනේ හරි ඔන්න ඇප්ලයි කරලා බලන්න ඒක. ඒ ගිය දේ වෙරිෆයි කරන්න ඒක. හිතපු හිණයක් නෙවෙයි. බීලමත් වෙලා නෙවෙයි. වැහිණයක් නෙවෙයි. මේ කකුලට ගිල වේදනාව කියලා කියන්නේ ඇත්ත වේදනාවක්. හැබැයි මම දන්නවා පැහැදිලිව මම ඉන්න ඕනේ ආරක්ෂක භූමිතෙන් පිබ්බි මහැකිලි මරි ආනපානේ දැන් මෙතන ඉන්නවා. හරි ඒක ඒක දන්නවනම් දැන් මේ වේදනාව කියලා කියන්නේ කපනවද කොටනවද පුච්චනවද කියලා ඒකේ නැචරල් කැරක්ටරිස්ටික්ස් බලන්න. තත් දෙකට ගියා නම් ප්‍රියද අප්‍රියද ඈතද දුරද ගෑනුද පිළිමිද කියලා ඒක හොඳට අත්දකින්න. එතකොට එතනක් තියෙනවනේ ගන්න ධර්මතාවයක්. දැන් හිත පිට යනවා කියනවා කිව්වට ඒක සතිය කැඩීමක්ම විය යුතු නැහැ. සතිය කැඩනවා කියලා කියනවා නම් විතරක් අපි කීකරු කරලා අපව දැනට ගන්න ඕන. නමුත් ඒ ඒ කියන ප්‍රකාශයේම විසදා බැලිය යුත්තක් විග්‍රහ කරලා බැලුවොත් හිත පිටයි කියලා දන්නවනම් ඒ දැනුම තුල සතියේ පණ ගැට ගැහිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒතොර හිත අතීතයේ දෙයකට හරි අනාගතයේ දෙයකට ගියත් සතිය කැඩිලා කියලානේ ඒක ශරීරයෙන් පිට ගිහිල්ලානේ බලන්න ඒක කරලා දැන් මම මෙතන ඉන්නකොට මම ඊයේ ගෙදර ඉන්න මට යතෝ ගේන්න බැරුවා ඕන්න ඕක මතක් කරනවා දැන් මම දන්නවා මම ඉන්දියා යුත්තේ වර්තමානයේ අධ්‍යක්ෂකගේ පිම්බි මහකිලිමේ ආනපනවත් මගේ හිත පිට ගිහිල්ලා තියෙනවා ඉතින් මේ දැනුම තියෙන තාක්කල් දැන් මගේ හිත අතීතයට ගිය බව ඒක අරමුණු කරන සතිය පිටලානේ තියෙන්නේ පශ්චාත්තාව වුණොත් මේක වැරදි මේක සත්‍ය කැඩුනා මගේ දෝෂයක් කියලා කිව්වොත් එහෙම නැති මම කරලා තියෙන එකක් වෙන මේක කරපිකන්නේ කෙරිච්ච දෙයක් නේ. ඒකත් හොඳට දන්නවනම් ඒ කෙනාගේ භාවනා මට්ටමට ගිහින් මගේ සතිය කැඩිලා නැහැ. හැබැයි මට ඕන විදිහට කරගන්න බැරි අනාත්ම ලක්ෂණය පේනවා දැන්. එයාට ඕනේ න්‍යාය පත්‍රෙදි කියන්නේ. හැබැයි මම ට්‍රැක් කරලා තියෙනවා. යන් දැන් ඉන්නේ කොහෙද කියලා දන්නවා. දන්නා තාක්කල් මගේ ආරක්ෂක භූමිය නැති බව වෙනම කතාවක්. හැබැයි මෑන් කොහෙද කියලා දන්නවා. අපි රහසොත්තු සේවාවක ඉන්නවයි කියලා හිතන්නේ. අපිට මොකක් කරන්න nothing lost. අතීතෙට ගිය උනාට ගමන අතීත බව දැනගෙන එකයි බුදුහාමුදුරිලා නිහිත නරක කරගන්න එතකොට භාවනාවක් කරගන්න. නිහිත නරක වුණා නම් then you your reaction is වාගේ reaction එක it is more detrimental. ඒකෙන් තමයි කෙලස් වෙන්නේ. ගිය බව දන්නවා දැනුම තියෙන්නේ පශ්චාත්තාවක ප්‍රතික්‍රියාවක් පටික සංඥාවක්වත් නැහැ. එහෙමනම් මම අඳුර ගන්නවා මම කියන්නේ කවුද? එනේන අරමුණට නටන කිසිම න්‍යායපත්‍යක් නැති වැඩපිළිවෙලකට ඉවරුනට පස්සේ මම ජස්ටිෆයි කරනවා. ඊට පස්සේ අන්ඩර් රයිට් සිග්නේචර් එක දෙනවා. දැන් නෑ. දැන් බුක් කීපින් තියෙනවා. ට්‍රක් එක තියෙ ට්‍රක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඊට වැඩිය අද ටිකක් හොඳයි. අන්තිමට ගියාට පස්සේ ට්‍රැක් කරන බව දන්නවනම් හිත යන්නේ නැතු නිකන්. ට්‍රැක් වෙනවා නම් දැන් ඕනම තැනක CCTV කැමරා තියෙන බව දන්නවනම් 100ක් හොරකම් නතර වෙන්නේ 90ක් නතර වෙනවා. ඒක බෝඩ් එකේ තියෙන්න ඕන CCTV කැමරා තියෙනවා කියන එක. ඔය කැමරාවට සරණ ප්‍රශ්නයක් නැහැ. දැන් ඉස්සනෝනේ දාන්න කියලා එන්න කචල්. වහන දාලාවටත් දාන්න ඕන ඔෆිස් එකටත් දාන්න හැමතැනම. ඉතින් ඔක්කොම ආරෝස්ලා කෑ ගහන්න පටන් ගත්තා. මොකද සාන්ත මෙච්චර පුත්‍රජාන වහන්සේ නිදහස් දීලා තියේදී CCTV කැමරා දාන්නේ ඒක නිකන් ඕන නැති වැඩක් නේ. ඉතින් මම කියන්නේ නෑ ඇත්තට මම නෙවෙයි මේ කාර්සබල දැම්මේ. මොකද මේ පැත්තේ හොරකම් වගේක් කරන මිනිස්සු යනවා එනවා කැමරා දාන්න ඕනේ. ඕකත් දාලා තියෙන. ඉතින් ඕගොල්ලෝ නිස්සද්ද ඉන්න මොකෝ බය වෙන්න තියෙන ප්‍රශ්න නේ. සීසී <laughs> කැමරා දැම්මයි කියන්නේ. ඊට පස්සේ කැමරාවට අකුණක් ගහලා පිච්චුණා. දැන් ඔක්කොමලා ඩිම් වෙලා ඉන්නේ හැබැයි. පිච්චිච්ච බව කවුරක්වත් දන්නේ නැහැ කැමරාව. මං කිව්වා තාම තාම කරන්ට් පීරියඩ් එක මං කව හදන්න එපා මොකද මේ කරන්ට් එක පිච් එක. ඉතින් වෙන්න ඕනේ වැඩි වෙලානේ දැන් කට්ටිය මේ ඩිම් වෙලා නින්නේ. ඒ බුරුමේ මේ වගේ අපි ඒ දවස්වල ගිය දවස් තුනේ මේ වගේ දානශාලා. ඉතින් ඕකෙම තමයි දානේ බලගන්නේ. ඕකේ නම භාවනා කරන්නේ. දානේ ගන්න වෙලාවේ දායක කට්ටිය එනවා ඒ වෙලාවේ. ඒගොල්ලන්ගේ මඟුල් ගෙදරක් හරි උපන්දිනයක් ලොකු උත්සවවල තමයි දාන්නේ. ඉතින් එමිට එන්නේ ලස්සනට ඇඳගෙන කිප්ස් කිව්ටෙක්ස් ගාගෙන ලිප්ස්ටික් දාගෙන ඉතින් ආලවට්ටම තමයි. ඉතින් ආපුවාම ඉතින් කතාව. ඉතින් සයිඩ් පැත්ත කරලා දාහනේ ගන්න ගමන් කියනවා මේ ඕගොල්ලෝ මේ දාන දෙන්න ආව හරි මේක වාහනවන්තියක් තාන කියලා අහන්නේ කවුරු හරි කැමරාවක් අරගෙන නේද ඔක්කොම සක්කුස් පසේ බුදුරුවා. දැන් කවුරු ඇවිල්ලා ඇල්ලනවා කැමරාව. යෝගාවචරත් එහෙම ගල් වෙනවා. කතා කරන කටියත් ගල් වෙනවා. කැමරාවක තියෙන බලේ. හම්බෝ. ඉතින් බුදුහාමරෝග තමයි සත්‍ය කියන්නේ. යණ යන තැනට සත්‍යයට යන්න අරපන්. ඕන තරකට යන්න බෑ ට්‍රැක් කරපන්. එතකොට ඉස්සෙල්ලා හිත සෙල්ලම් කරනවා. උඹ ට්‍රැක් කරන්න මම පයින් හරි ප්‍රශ්නේ නැහැ. මම තරහ නැහැ. එකම දේ තරහ වෙන්න එපා. ෆුල් සර්ච් ලයිට් එක දාන්න, ෆුල් ටීවී කැමරා එක දාන්න. ටික දවසකට ට්‍රැක් වෙන බව දන්නවනම් කිසි කෙනෙක් කරන්නේ නැහැ. පිළිගන්නවද? එනිසා හිතට කියන්න ඔබට ඕනේ නම් අත්තරක ඵලයක්. හැබැයි මෙච්චරේ මම සර්ච් ලයිට් එක අල්ලනවා. මොකෝ හිටියත් වේදිකාවේ ඉන්නේ වේදිකාවේ කොතන හිටියත් මම ඔබට අල්ලනවා ස්පොට් ලයිට් එක කියලා. හොඳම නිදර්ශනය තමයි මේ ලෝකේ තියෙන ඕනම විස බීජයක් කුණු ගෙදරක තියෙන කුණු මුල්ල හරි මොකක් හරි වහලා හංගලා තියෙන තාක්කල් විස වායු හදනවා. අවුවට දාන්න බලන්න. සියලුම විස බීජ නටන නසන ලාභම දේ තමයි සූර්යාලෝකේ දාපු ගම විස බීජ ඔක්කොම මෘතෝපජීවි බැක්ටීරියා ඉතුරු කළ සේරම පැතජෙනික් බැක්ටීරියා මැරලා යනවා. මොකද සූර්යාගේ ප්‍රකාශ ශක්තිය. ඒක තමයි බුදුහාමුදුරු ගත්තේ සත්‍ය ප්‍රකාශ ශක්තිය. කරන ඕන දේ සත්‍යයට අල්ලන්නේ. නොකර ඉඳේවා. කෙරෙන්නම දෙන්න ඕනේ දහං ගැටයක් දාන්න දෙන්න. අර දන්නවනම් ට්‍රැක් වෙනවයි කියලා. ඔය ප්‍රශ්න යන දැන් ක්‍රිකට් ගහන කොටත් ඒ අම්පයර් දෙන ඕනම ඩිසිෂන් එකක් එක්ක හෝම් ටීම් එක නැත්නම් විසිටි ටීම් එක ක්වෙස්චන් කරනවා. මේ හියුමන් එරර් එකට. කැමරා එක දාලා ඔය ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දැම්මම පස්සේ කාටවත් බෑනේ. ඉමෝෂන් නැහැ නේද? කැමරා එක දෙනවා ස්ලෝ මෝෂන් දාලා. ඒකට අම්පයර් කියන එක හරි හරි වැරදි හරි අම්පයර් ඔබ්සර්වර් කෙනෙක් වෙනවා. හෝම් ටීම් එකයි විසිටින් ටීම් එක ඔච්චර වෙලා තියෙන්නේ. කැමරාව නොතිබුණ කාලේ අම්පයගේ තියෙන ඔතොරිටි එක විතරයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ කැමරා එක දාලා තියපන් නිතරම. වැසිකිළියටත් දාලා තියෙන කියලා නේ කියන්නේ බුදුහාමරගේ CCTV කැමරා දාන්න තහනම් වැසිකිළිය. බුදුරජාණන් කියන උච්චාර භස්සාව ගමේ සම්පජානකාරී හොති. හොම්බෙන් හොම්බෙන් යනවා. ඒකල කියන්නේ දැන් දැන් ඔබට තියලා තියෙන පිටිය තියලා තියෙන දැන් නඩව. පුදුමයි. විද්‍යා දදාති විනය. ඒ විද්‍යාවට නැරසෙ විනය කරක වෙනවා කියලා ආන්න දෙයක් නෑ. ඒ නිසා නිතරම අවදි කරගෙන ඉන්න. ඉතින් කියන්නේ ඒකල දැන් ඔබට දීලා තියෙනවා සම්පූර්ණ පිටිය දෙත ඇති වෙන්න නඩපමඩ. ඕනේ නම් රෙස් කරන්න මෙන්න ආනාපාන සතියෙන් තමයි මූල කර්මස්ථානේ නටන්න අරින්න කියලා. ඒකට ඥාන පිටිම වෙනසක් නෑ. නොදැන දැන වෙනසක් නෑ. ඕනම කෙනෙක් ප්‍රකාශ ශක්තියට බයයි. සත්‍ය කියන ප්‍රකාශ ශක්තිය. සත්‍ය ආලෝකයෙන් කරන කරන දෙයක් මට අපේ ධම්මික ආමලුගේ මහලා හරියට කැත පුරුද්දක් තියෙනවා හොරකම් කරන්න ආසයි. මේ මගේ දැන් වුණත් එහෙම පරිසං වෙලා ඉන්න. මට කිව්වා ඒක කරපන් සත්‍යයෙන් කරපන් කියලා. මම ගෝ සාංශ මොකද්ද මේ කියන්නේ මම මේ ගිලන්දාරියෙකුට මේ වාන්දේ හාම් වහන කෙනෙක්. නෑ නෑ ඔබ කරලා බලපන්. එක සැරයක් කරයි කිව්වා. ඕනෙම අකුසලයක් ඕනම සතෙක් මැරීමක් හොරකම් කිරීමක් ඕනම දෙයක් කරනකොට හොඳට සතියෙන් කරලා බලන්න මොකද වෙන්නේ කියලා ඔය කියන දේ තියෙන්නේ මිත්‍යාචාරය විතරයි. හංගලා කරනකොට විතරයි වගේ රසයක් තියෙන්නේ. විවෘතව කරන්න මොකක්වත් කරන්න. කරගන්න බැරුව යනවා. ඒකයි පුත්‍රජානනාංශය ඔය සරුවඥයි කියලා ප්‍රකාශ කරන්නේ කට්ටියකට හරියන ධර්මයක් නෙවෙයි මේක. ඕනම දෙයක් සතියෙන් කරන්න. මේ ටික ටික ඉදරින්නේ. ඒක රයිල් බුදුල්ලාරලා නටන්න අරින්න. හැබැයි සත්‍ය කරනවා කියලා තමන්ම තාප කරගන්න එපා. තමන්ම ඉක්මන් වෙන්න එපා. කැඩුනද කියන එක පොඩ්ඩක් බලන්න. ඒකට යනකොට හැබැයි භාවනා චිත්තානුපසනාව මට්ටමට ගිහිල්ලා. ඒක ඔක්කොටම කරන්න බෑ. කායනුපසනාව අපි අපි ශාප කරගන්නවා. හිතෙන් පිට ගිය ගමන් ශාප කරගන්නවා. හිතෙන් පිට ගියාට, කයෙන් පිට පිට ගියාට සත්‍ය කරලා නැත්තම් true. මන්දනේ තේරෙනවද කියලා මම කියවන්නේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා හැමෝටම චිත්තක්ෂණයක් කියන්නේ හිතවිල්ලක මුලමැද අග චිත්තක්ෂණ කියන්නේ කාලයේ අඩුම ලංසෝ කියලා විතරයි ගන්න තියෙන්නේ ඉම්මෙෂරබල්. ඒ සමානට මෙහෙම අසුරුසනක් කියන එකට කියලා දීලා තියෙනවා. නමුත් මේ චිත්තක්ෂණය කියලා කියන්නේ thin slicing of time most thinnest time slice කියලා කියන්නේ. ඒක ඉතින් එන්නේ දියුණු වෙනවා. අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපේ චිත්තක්ෂණ හරි චාන්ස් එකක් අහුවෙන්නේ භාවනා කරන්න කරන්න මේ සතිය ජීවුන වෙනකොට ජීවුන වෙනකොට චිත්තක්ෂණය කියලා කියන්නේ යමක් තියාගෙන ඉන්න බැරි තරම් පීඩාරයක් වගේ ඒකේ තරම අනිත්‍ය පෙන්වන්න පටන් ගන්නවා චාන්ස් එක ලොකු වෙන්න ලොකු වෙන්න කොට හිටින්න පුළුවන් නිත්‍ය සංඥාව හිටිනවා පීඩාරයක් වගේ වෙනකොට ඒකට මොකක් බැලන්ස් කරන්න බෑ ඒකට හැමදේම අහුවෙන දේ අනිත්‍ය සංඥාවට වැටෙනවා අපි දැනට තියෙන්නේ සතිය මේ තින් ස්ලයිසිං කරන්න දන්නේ නැහැ more frames per 1 second කියලා කරන්න දන්නේ. ඒක කරගෙන කරගෙන යන්න ඕනේ ඒකට. මෙනෙහි කිරීම කියලා කියන්නේ. මෙනෙහි කිරීමේ tool එකක් විතරයි. නම සත්‍ය හරි lucid වෙන්න ඕනේ. එනේන දෙයට සත්‍ය පිටවන්නේ ගත්තාම කිසිම දෙයක් ඒකට බැලන්ස් කරන්න බෑ. ඒතර නිට්ටිය නෑ. බැලන්ස් කරන්න පුළුවන් වෙන්නේ සතිය මොඩ වුණොත් සතිය මොඩ වුණොත් ඒකට කියනවා මුට්ටස් සතිය කියලා. හරි එමනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි නැවත හතරට එකතු වෙනවා පරියන්ක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි